තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදාම් හමුව මේ විදියට පවත්වනවා අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ කියන්නේ පොසොන් මාසේ 17 වෙනි බදාද දවස ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6 සිට 8 කාලේ තමයි අපි මේ දහම් හමුව සඳහා කාලය වෙන් කරගෙන තියෙන්නේ. අපි මාධ්‍ය හැටියට භාවිතා කරන්නේ අන්තර්ජාලයේ ස්කයිප් මාධ්‍යයෙන් අප මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ නැත්තොත් ලෝකයේ වෙනත් රටවල ඉන්නේ නැත්තොත් මේ මාධ්‍ය වලින් අපි එකතු වෙනවා විශේෂයෙන් පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර ගිහි යෝගී පින්නත් හැම දිනාමත් මේ කාර්යයට එකතු වෙනවා.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 තෙරුවන් සරණයි හැමදෙනාටම අවසරයි හැමදෙනාගෙන්ම අපි ඊටාම උතුම් කටයුත්තක මේ යෙදී සිටින්නේ අපට ලැබී තිබෙන විශේෂ කාලය ප්‍රයෝජනයට අරගනිමින් අපි මේ කාලයක් තිස්සේ මේ ධම්ම හමුව පවත්වනවා. ඉතින් අපි මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙනයි මේ සදාම් හමුව පවත්වන්නේ. මේ දිනවල අප මාතෘකාව හැටියට අරගෙන තිබෙන්නේ මහා සතිපට්ඨාන දේශනාව මේ කොයි සූත්‍රය කොයි මාතෘකාව තබා ගත්තත් අපේ දහම් හමුවේ පරමාර්ථය එකක්මයි ඒ කියන්නේ අපි යන ගමන එහෙම නැත්නම් අපේ නිවන් මගට යොමු වී සිටින පිරිසක් ආර්ය ප්‍රතිපදාව පුරන පිරිසක් ඒට අවශ්‍ය දැනුම අවබෝධයේ පුහුණුව එකතු කර ගැනීම ඒ වගේම අපේ අත්දැකීම් බෙදා හදා ගැනීම වැනි උතුම් කාර්යයක් සඳහා තමයි අප මේ විදිහට මේ දහම් හමුව පවත්වන්නේ. ඉතින් දැනට අපි මේ සාකච්ඡා මාලාවේ සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව ධර්ම මූලාශ්‍රය හැටියට තියාගෙන අපි මේ සාකච්ඡා මාලාව කරගෙන යනවා. එතකොට මේ වන විට අපි මේ සාකච්ඡාවේ යම් දුරක් මහා සතිපට්ඨාන දේශනාව ඇසුරු කරගෙන සතිමත් බව වැඩි වීම කියන මාතෘකාවේ යම් දුරක් අප පැමිණ සිටිනවා. විශේෂයෙන් අප මේ පහුගිය සාකච්ඡා තුනේදී අවධානය යොමු කළේ සතිමත් බව පිළිබඳවමයි සතිමත් බව පිළිබඳවමයි ඒ කියන්නේ සිහිනුවන වැඩිම කියන කාරණයට අදාළවයි අප මේ සාකච්ඡාව මූලික වශයෙන් සිද්ධ කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සූත්‍රය ඇසුරෙන්ම තවත් ඉදිරියට මේ සාකච්ඡාව කරගෙන යන්න මම කැමති අද ඉස්සර වෙලාම මේ අප මෙතෙක් කළ සාකච්ඡාවට අදාළව සාරාංශයක් කරන්න මේ සතිමත් බව පිළිබඳව කිසියම් සාරාංශයක් ඉදිරිපත් කරන්න. එතකොට අපි සත්‍යමත් බව පිළිබඳව තමයි මූලික අවධානය යොමු කළේ. සත්‍යමත් බව කිව්වම අපි දැන් දන්නවා එහි ගුණාංග තුනක් මූලික වශයෙන් අන්තර්ගත කරලා තියෙනවා සතිපට්ඨාන දේශනාවට අනුව pāli වචනෙන් කිව්වොත් සම්පජානෝ සතිමා ආතාපි සතිමා සම්පජානෝ ආතාපි කියන වචන තුන යෙදිලා තියෙන්නේ. එතකොට සතිමා කිව්වම දැන් අපි දන්නවා ඒ අවදිමත් බව කියලා. වර්තමාන මොහොතේ දැන් මම කොතනද? දැන් මම කවුද දැන් මම මොනවද කරමින් ඉන්නේ කියලා මේ වර්තමානයේට පවත්ව ගන්න අවදිමත් බව මේක උපට්ඨිත කියන වචනේ ඉදලා තියෙනවා ප ဋ ාණ උපට්ඨිත වගේ වචන ඉදලා තියෙනවා pāli භාෂාවෙන් දැන් සතිපට්ඨාන දේශනාවේ නම තියෙන්නේ සතිපට්ඨාන කියලා. ඒකට ප ဋ ාණ තවත් බොහෝ තැන්වල තියෙන්නේ උපට්ඨිත කියන වචනේ. එතකොට ඒ දෙකම යෙදිලා තියෙනවා. එළඹ සිටි සිහිය කියන අදහස. අවදිමත් බව, දැනුවත් බව වර්තමාන මොහොතේ. ඉතින් මේ අවදිමත් බව, දැනුවත් බව ඇත්ත වශයෙන්ම පවත්වාගන්නේ හරියටම බැලුවොත් තමන් පිළිබඳව මේක බැලුව බැලමට බාහිර දෙයක් පිළිබඳව කියලා හිතෙන්නත් පුළුවන්. මොකද අපි මේක විස්තර කරනකොට පැහැදිලි කරනකොට කියන්නේ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ වර්තමාන මොහොතේ ඒ දේ ගැනයි අවදිමත් බව පවත්වන්නේ කියලා. ඉතින් බැලූ බැල්මට බාහිර දෙයක් වගේ නිකන් හිතෙනවා. නමුත් මේ බාහිර දේ පිළිබඳ තමන් මේ පේන මොහොතේ තමන් මේ කොයි විදිහට ක්‍රියා කරනවද කොයි විදියට හිතනවද කොයි විදියටද වචන පාවිච්චි කරන්නේ මේ වර්තමාන මොහොතේ ඉතින් ඒක තමයි එතන අවදිමත් බව කියලා කියන්නේ තමන් පිළිබඳ අවදිමත් බව ඇත්ත වශයෙන් අර ඉතින් අවදි විය යුත්තේ අර වගේ අර අර ඉන්ද්‍රියාරම්මන ඇති විට තමයි ඒ කියන්නේ යමක් පෙනෙද්දි යමක් ඇහෙද්දි යමක් දැනෙද්දි යමක් වැටහෙද්දි තමයි ඔය කියන සිතිවිල්ල මතුවෙන්නේ වචනය ක්‍රියාත්මක වෙන්නේ වචනේ ප්‍රකාශ වෙන්නේ ඒ වගේම යම් ක්‍රියාවක් ක්‍රියාවත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ අවස්ථාවක තමයි ඉතින් ඒ විදිහේ බැලූ බැල්මට බාහිර දෙයක් වගේ පෙනුනට මේ බාහිර ආරම්මණයෙද්දි බාහිර අරමුණෙද්දි තමන් ගැන සෝදිසිමත් බව තමයි තමන් ගැන අවදිමත් බව තමයි තියාගන්නේ. ඉතින් ඒ වගේම සතිමා කියන වට අමතරව සම්පජානෝ කියන ගුණය අපි කතා කළා දැන් සතිපට්ඨාන දේශනාවේ අපි සම්පජාන පබ්බයත් කතා කළා පහුගිය අවස්ථාවේ. ඉතින් එතන තියෙන්නේ සෝදිසිමත් බව සුපරික්ෂාකාරී ගතිය මේ හරිද වැරදිද යෝග්‍යද අයෝග්‍යද කළ යුතුයද නොකළ යුතුයද දිගටම කළ යුතුයද නතර කළ යුතුයද මේක Tamanට හිත පිනිස පවතිනවාද අනුන්ට හිත පිනිස පවතිනවාද අහිත පිනිස පවතිනවාද කියලා අර ආචාර ධර්මීය පදනම ඇසුරෙන් කරන සෝදිසිමත් බව. දැන් සෝදිසිය කියන එක විවිධ විදිහට කෙරෙනවා. pāli භාෂාවෙන් ඒක පරිේෂණ කියන වචනේත් ඉදිලා තියෙනවා. නමුත් බුදුදහමේ සෝදිසිමත් බව ප්‍රධාන වශයෙන් තියාගන්නේ ආචාර ධර්මීය අංශේ. යම්කිසි දෙයක් ගැන අපි සෝදිසිමත් වෙන්නේ මේක යුක්ති සහගතද අයුක්ති සහගතද? මේක කර්තව්‍යයක්ද අකර්තව්‍ය? කළ යුත්තක්ද නොකළ යුත්තක්ද? මේක සදාචාරමයකද දුරාචාරමයද කියලා. ඒ දී දෙයන්සේ පිළිබඳව තමයි අපි සෝදිසිමත් බව නිතරම තියාගන්නේ. එතකොට අපි මේ මුල් කමඨහන් තුනේ සෝදිසිමත් බව අපිට තියාගන්න වෙනවා මූලික වශයෙන්ම අර ඉරියාපත පබ්බේ ඉඳලා. මොකද ඉරියව්වක් පවත්වනකොට තමයි අපි යතා යතාවා කායෝ පනිහිතෝ තත තතනම් පජානාති කියන යම් යම් ආකාරයෙන් කායික ඉරියව් පවත්වනවාද ඒ ගැන සෝදිසිමත් වෙන්නේ. අපේ ඉතින් දිකුවට ඒ වගකීම් සහගත වෙනවා. Tamanට පවක් අකුසලයක් නොවෙන්න, අනිත් අයට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවෙන්න අපි මේ ජීවත් වන පරිසරයේ සමස්ත ජීවා ජීව පද්ධතියටම අයහපතක් නොවෙන්න පුළුවන් උපරිම වශයෙන් අවංකව උපරිම වශයෙන් වග වෙනවා. මේක 100ට 100ක් වග වෙන්න පුළුවන්ද කියලා අපිට කියන්න බෑ. නමුත් මෙතන අවංක භාවය තියාගෙන උපරිම වශයෙන් වග වෙනෝ අහිතක් නොවන. ඉතින් ඒකයි ඔය හැම කමඨහනකම අග බුදුරජාණන් වහන්සේ යම් කොටසක් පොදු කොටසක් දේශනා කරනවා මේ ඉති අජ්ජත්තං වා මෙසේ තමා වශයෙන් සැලකිල්ලට ගන්නවා තමන් පිළිබඳව සැලකිල්ලට ගන්න තමන් පිළිබඳ අවබෝධය ඇති කර ගන්නවා ඊළඟට බහිද්ධාවා බාහිරය පිළිබඳව සැලකිල්ලට ගන්න ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා තමා වශයෙන් විතරක් අනුන් වශයෙන් විතරක් බලන්නේ නැතුව තමන් අනුන් ඇතුළු සමස්තය තමයි අර තුන්වෙනි පියවරේදී කියන්නේ. අජ්ජත් බහිද්දාවා කියලා සමස්තේම සැලකිල්ලට ගන්නවා. යන්න එතන තමයි අර අර කරුණාව, මෛත්‍රිය වගේ දේවල් සම්බන්ධ වෙන්නේ එතෙන්ට තමයි. දැන් අපි ওই කරුණා මෛත්‍රී ගුණ ගැන වෙන වෙනම කතා කරනවනේ ඒ කරුණා භාවනා, මෛත්‍රී භාවනා ආදී වශයෙන් ඒවා පුරුදු පුහුණු කරගෙන තියෙනවනේ. එතකොට අර සම්පජානකාරී ගුණය ඇතුලේ සෝදිසිමත් බව, සුපරික්ෂාකාරී බව තියාගෙන නිතරම අවංකව උත්සාහවන්ත වෙනවා තමන්ගේ කායික ක්‍රියාව, තමන්ගේ වචන භාවිතය, තමන්ගේ සිතුම් පැතුම් රටාව තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට පවත්ව ගන්න. එතන තමයි අර ඒ ඒ සඳහා තමයි අර සම්පජානකාරී වෙන්නේ. සෝදිසිමත් බව තියාගන්න නිතරම මම දැන් කොතනද? හරි තැනද ඉන්නේ? නසුදුසු තැනක. මම දැන් කවුද? මගේ භූමිකාව තුලද ඉන්නේ? එයින් පිටද ඉන්නේ? මම දැන් මොනවද කරන්නේ? මම දැන් හරි දෙයක්ද වැරදි දෙයක්ද කරන්නේ කියලා. ඉතින් නිතරම දැනුනොත් Taman ඒ නිසි තැන නැහැ, නිසි භූමිකාවේ නැහැ, නිසි හැසිරීමේ නැහැ කියලා එතනින්දි වහාම අර ඉදිරිපත් කරගන්නේ අපි කරුණාව මෛත්‍රිය තමයි. එහෙම නැත්නම් දුක් වීම, කනගාටු වීම, කාට හරි දොස් පැවරීම වගේ දේ වගේ අකුසල් වලට අපි යන්නේ නැහැ. දැන් මට දැනුණොත් මම ඉන්න තැන නුසුදුසු තැනක ඉන්නේ කියලා ඉතින් මම ඒකේ ආදීනව හිතනවා මෙතන මේ මේ විදිහට හිටියොත් මට අයහපතක් වෙනවා තව කෙනෙකුට අයහපතක් වෙනවා ඒක නිසා මම මෙතනින් ඉවත් වෙන. ඒක තමයි මිත්‍රත්වය කියලා කියන්නේ. මෛත්‍රිය කියන්නේ ඒක තමයි කරුණාව කියන්නේ. මෛත්‍රිය කරුණාව අපිට අදාළ වෙන්නේ අන්න එතන. එතන තමයි ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රිය. ඒක තමයි කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. තමන් කරන යම් කිසි කායික ක්‍රියාවක් තමන්ට අහිත පිනිස පවතිනවා අනුන්ට අහිත පිනිස පවතිනවා කියලා වැටහුණු ගමන්ම ඒක තේරෙනවා අපි සතිමත් වුණාම එහෙම කෙරෙනවන වහාම ඒක නතර කරගන්න. එතන වීරිය යොදනවා. ඒ වගේම අර හැඟීම එතන තියෙන්නේ කරුණාව සහ මෛත්‍රිය. තමන් කෙරේ කරුණාව. මම මේ අයහපත් දේ කළොත් ඒකෙන් මට අයහපතක් වෙනවා. ඒ මට විතරක් නෙමෙයි අනිත් එක්කෙනාටත් ඒකෙන් අයහපතක් වෙනවා. ඒක නිසා ඒ අයහපතක් අයහපතින් වලකා වලකා ගැනීමේ චේතනාවට නේ කරුණා කියලා කියන්නේ. කරුණා චේතනාව විස්තර කරන්නේ පරදුක්ඛේ සති සාදෝනං හදේ කම්පනං කරෝති इति කරුණා වශයෙන් විස්තර වෙන්නේ. එතකොට අර තමන් ගැන තමන් සෝදිසිමත් වුණාම තමන්ටම තේරෙනවා තමන් අහිත පිනිස හේතු වෙන යම් දෙයක යෙදී සිටිනවා කියලා. වහාම තමන් එයින් ගලවා ගැනීමේ සහ අනිකායෙන් ගලවා ගැනීමේ චේතනාවෙන් තමයි අර තමන් නිවැරදි වෙන්නේ. එතෙන් එතෙන්දී අර ආතාපී කියන ගුණය එතෙන්දී භාවිත වෙනවා. ආතාපි කියන්නේ වීරියවන්ත උත්සාහවන්ත වීම කියලා. එතකොට බලන්න මේ සතිය සහ විමසුම් නොවන සතිමා සම්පජානෝ මේක පවත්වනකොටම අර අනිත් අපේ කුසලතා එතෙන්ට කිට්ටු කිට්ටු වෙනවා නැත්නම් ඒ ආධාර වෙනවා පරිස්කාර වෙනවා ඉතින් ওই විදිහට අපි නිවැරදි තැනට එන්න අපි වැරදි භාවිතයක වැරදි තැනක වැරදි සිතවිල්ලක වැරදි සාගත වචනයක ඉන්නවා කියලා දැනුනොත් නිවැරදි වෙන්නේ අපි කරුණාවෙන් මෛත්‍රී. ඉතින් එතකොට අපි අපිට දොස් කියාගන්නෙත් නැහැ වෙන කෙනෙකුට දොස් පවරන්නෙත් නැහැ. අපිම කරුණා මෛත්‍රී සාගතව අපි නිවැරදි වෙනවා. ඉතින් හරීම මෘදුයි මේක. ගොක්කයි නිවැරදි වෙන්න ගියාම හරි රළු වෙනවා. ගොරෝසු වෙනවා. එක්කෝ කෙනෙක්ගේ වරදක් නිවැරදි කරගන්න නිවැරදි කරගන්න ගියාම තමන්ගේ එකක් නිවැරදි කරගන්න ගියාම ඉතින් අනුන්ට දොස් පවරන සමහර වෙලාවට මම මේ මේ මේක කෙරුව මේ අහවලා නිසා මම මේ මේ මේ විදියට මං කේන්ති ගත්තේ මං රණ්ඩු කරගත්තේ හරි මම මොනවා හරි වැරද්දක් කරපුවා මේක කෙරුවේ අහවලා නිසා කියලා. එයා එහෙම කෙරුවේ නැත්නම් මං එහෙම කරන්නෙත් නෑ කියලා ඉතින් අර වරදේ තමන් කර වරදේ ඒක අනිකා මත පටවලා. පටවලා ඉතින් කොහොම හරි අනිත් එක්කෙනා වැරදි කාර්යයක් කරන්න බලන. ඉතින් ඒක ආර්ය ගතිය නෙවෙයි. ඒක අනාර්ය ගතිය. එහෙම නැත්නම් තමන්ට චෝදනා කරගන්න තමන් දුක් වෙනවා. පසුතැවෙනවා. කනගාටු වෙනවා. මම මේ මේ වරද කරා නේද මේ මේ මම වැරදිකාරයෙක් නේද ආදී වශයෙන් කියලා මම පව්කාරය මම වැරදිකාරය ආදී වශයෙන් කියලා පසුතැවෙන. ඒකත් ආර්ය ගතිය නෙමෙයි. අනාර්යයි ඒක. මේ දෙකම අපි අතහැරලා මෙතන ප්‍රමාදයක් වුණා අතපසු වීමක් වුණා මේක නිවැරදි කළ යුත්තක් මේක නිවැරදි නොකළොත් මට අයහපතක් වෙනවා අනිකාට අයහපතක් වෙනවා තමා කෙරෙහි කරුණාවෙන් අනිකා කෙරෙහි කරුණාවෙන් මේ වරද නිවැරදි කරගන්න ඉතින් මේ සති ප ဋ ාණය අපිට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණේට. ඉතින් මේක සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය තුළ සිද්ධ වෙන්න ඕන දෙයක්. ඉතින් මේ ආනාපාන සති පිළිබඳ පහුගිය ඊයේ දවසේ හුඟක් අය මා සමග කතා කළා. ඉතින් ඒ ඇත්තන්ට මම කියපු එක උදාහරණයක් මම මෙතෙන්දී කියන්න කැමතියි. ඒ ඒ මේ සති සතිය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය කුමක්ද? එයින් අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳ මම ඉදිරිපත් කරපු සරල උදාහරණයක් සහ ප්‍රායෝගික උදාහරණයක් හැම දිනාගෙම අවබෝධය පිණිස මම කියන්න කැමතියි. මම මේක මම හිතන්නේ යම් කෙනෙකුට කිව්වා මේ උදාහරණේ මාත් එක්ක ඊයේ සාකච්ඡා කරපු කෙනෙකුට. උදාහරණය මෙහිමයි. දැන් අපේ දෛනික ජීවිතයේ වැඩක් මම උදාහරණයට ගත්තේ. දෛනික ජීවිතයේ එක දෙයක් තමයි සේවා ස්ථානයට යාම. දිනපතා. මේ දවස්වල උනත් දැන් හුඟක් අය සේවා ස්ථාන වලට යනවා. ඉතින් ඔන්න දැන් උදේම සූදානම් වෙලා අවශ්‍ය කටයුතු කරලා දැන් තමන් සේවා ස්ථානයට යන්න පිටත් වෙනවා. එතකොට අපි හිතමු මම උදාහරණය හැටියට ගත්තේ තමන්ගේ වාහනේ පදවගෙන තමන් සේවා ස්ථානයට යනවා කියලා. මේක ඉතින් වාහනේ නොගියත් පයින් ගියා වුණත් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ උදාහරණය මම ගත්තේ මේ විදිහට. දැන් තමන්ගේ වාහනේ පදවගෙන දැන් වාහනේට නැගලා ඔන්න දැන් ස්ටාර්ට් කරගෙන ඉදිරියට යනවා. දැන් ඔන්න මූලික දේ මොකද්ද? සේවා ස්ථානයට යාම. එතකොට දැන් මූල කර්මස්ථානය කියලා අපි ඕකට කියනවා භාවනා භාෂාවෙන්. මූලික දේ සේවා ස්ථානයට යෑම. එතකොට මුළු මුළු ගමන තුලම තමන් සතිය පවත්වා ගන්නවා. මේ ගමන සමහරට පැය භාගයක් ගත වෙයි නැත්නම් පැයක් ගත වෙයි. මුලැමැදාක මේ ගමනේ සිහිය තියාගෙන මම සේවා ස්ථානයට යනවා කියන සිහියෙන් ගමන් කරනවා. ඔය අතර සිද්ධ වෙන දේවල් ගැන සතිමත් බව තියාගන්නවා. ඔන්න දැන් මුලින්ම වාහනේට ගොඩ වුණා. වාහනේ ස්ටාර්ට් කරලා දැන් ඉදිරියට යනවා. යනකොට තමන්ගේ නිවසේ ගේට්ටුව වහලා තියෙනවා. තමන්ගේ ගෙදර නිවසේ ගේට්ටුව වහලා තියෙනවා. තාම මේ වත්ත ඇතුලේ ඉන්නේ. එතකොට දැන් මොකද කරන්නේ? ඒකට දැන් ඔන්න පළවෙනි බාධකය නැත්නම් අපි බාධකය හරි බාධක කියන්නේ අපි කියන්නේ යම් සිද්ධියකට මුහුණ දුන්නා. Tamange නිවසේ ගේට්ටුව වහල්. දැන් මොකද කරන්නේ? ඉතින් වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා බිමට බැහැලා ගේට්ටුව අරගන්නවා. ගේට්ටුව අරගෙන ගේට්ටුව වාහනේ එළියට අරගෙන ආපහු ගේට්ටුව ඇරලා දාලා යන්නේ නැහැ. ඉතින් ආයෙමත් බිමට බැහැලා ආයෙමත් ඇවිල්ලා ගේට්ටුව වහන. දැන් ඔතෙන්දී මොකද්ද Taman පවත්ව ගන්න ඕන සතිමත් බව. සමහර විට කෙනෙක් ওই අවස්ථාවේ ටිකක් නොරුස්නා ගතියක් හරි ඇති වෙන්න පුළුවන්. ඔය ගේට්ටුව ඇයි මඩම ගේට්ටුව ඇරලා තියන්න බැරිද මේක ආදි වශයෙන්. එහෙම එකක් නැහැ. අපිට ගේට්ටුව අරින්න කවුරුවත් බැඳී හිටලා නැහැ. අපි ඉතින් ගේට්ටුව අරගන්නවා. එහෙමනේ. ගේට්ටුවක් ඇරියයින් පස්සේ තමන්ගේ ගෙදර හරි සේවා ස්ථානයේ හරි කොහේ හරි ඇරියොත් කඩුල්ල ඇරියොත් ඒක වහන්න යුතුයකමක් තියෙනවා. එතකොට ඒ දෙක ගැන එතන සතිය පවත්තන්න. මං වෙනුවෙන් ගේට්ටුව අරින්න කවුරුවත් කාටවත් වගකීම සමහර සේවා ස්ථානවල එහෙම ගේට් කීප කෙනෙක් ඉන්නවා. නමුත් එයා නැතත් මම ඒක අරගෙන යන්න ඕනේ. මම ඇරියනම් මට යුතුයකමක් තියෙනවනේ වහන්න. එන ඒක කරලා යනවා. එතන සතිය එතන පවත්තන. එතන මූල කර්මස්ථානේ මූලික සිහිය අර සේවා ස්ථානෙට යන්නේ. හැබැයි පළමුවෙනි සිද්ධියට මුහුණ දෙනවා. එතන සතිය පවත්වන. ඒ එතන ආයි සිහියෙන් වැඩ නොකරොත් එහෙම එතන එතන ගැටලුවක්, එතන රණ්ඩුවක්, එතන හිත නරක කර ගැනීමක් ඇති වෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. එතන බොහොම හොඳට සතිය පවත්වා. ඊට පස්සේ දැන් ඉතින් ගේට්ටුව වහලා තමන් ආපහු වාහනේට නැගලා දැන් ඉදිරියට යනවා. දැන් පාරේ යන්නේ. දැන් රෝ එකේ ඉස්සරහින් පස්සෙන් වාහන යනවා. තමනුත් මැද වාහනේ පදවගෙන යනවා. අපි හිතමු ඔය යනකොට ඉදිරියෙන් යන එක්කෙනා දකුණට සිග්නල් එක දාන. දකුණට හරවනවා කියලා. දැන් මොකද? දැන් තමන්ගේ ගමන ප්‍රමාද කරගන්න වෙනවා ටිකක්. තමන්ට සිද්ධ වෙනවා. බ්‍රේක් එක පාගගෙන අඩු කරගෙන ගියර් එක මාරු කරගෙන තමන් ආපු වේගය අඩාල කරගන්න අඩු කරගන්න වෙනවා. සමහර විට ටික වෙලාවක් දකුණට සිග්නල් දාපු එක්කෙනාගේ පිටිපස්සෙන් නවත්තගෙන ඉන්නත් වෙනවා. එයා හැරිලා දකුණට යනවා. ඉතින් ඉඳලා එයා හැරිලා ගියන් පස්සේ නැවත තමන්ගේ ගමන තමන් ඉස්සරහට යනවා. එතනත් තවත් සිද්ධියක්. තමන්ගේ ගමන ටිකක් ප්‍රමාද වුණා. ඉස්සරහින් යන කෙනාගේ අවශ්‍යතාවය නිසා ඉතින් ඒක ස්වභාවිකයිනේ. එතනත් ඒක ගැන සතිමත් වෙනවා. නැවතත් දැන් තමන් තමන්ගේ ගමන යන මූල කර්මස්ථානයේ රැඳී සිටිනවා. දිගටම ඉස්සරහට යනවා. ඒ කොහොම යනකොට ඔන්න හතරමන් හන්දියට ආපුවාම එතන කලර් ලයිට්ස් තියෙනවා. ඒව රතු පාට වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් නතර වෙලා ඉන්නේ. එතන කවුන්ට් ඩවුන් වෙනවා. අපි හිතමු තත්පර 60ක් 70ක් තත්පර 80ක් තියෙනවා කියලා. ඉතින් තත්පර 80 වාහනේ නතර කරගෙන ඉන්නේ. එන්ජින් එක නතර නොකළත් සමහර විට බ්‍රේක් එක පාගෙන එහෙම නැත්නම් ක්ලච් එක පාගෙන ගියර් එක මාරු කරගෙන ඉන්නවා. ඒතන ඉන්නම ඕනනේ. Tamange ගමන යම් කාලයකට අඩ අඩාල වෙන. හැබැයි එතන සිහිනුවණින් ඉන්නවා. හැබැයි මේ කාර්යාලයට සේවා ස්ථානයට යන ගමන. එතනත් එහෙම ඉඳලා එතනත් සිහිනුවණ. එතන ගැටලුවක් ඇති කරගන්නේ අකුසල් සිතක් පහළ කරගන්නේ ওই අවස්ථා තුනේදී. අර ගේට්ටුව ළඟදීවත් දකුණට සිග්නල් දාපු වෙලාවෙවත් එහෙම නැත්නම් කලර් ලයිට්ස් ළඟදීවත් එහෙම වෙන්නේ නැහැ. එතන සිහිනුවණින් ඒ අවස්ථාව පසු කරන්න පුළුවන්. හැබැයි බලපුවහම පොඩ්ඩක් ගමන අඩාලයි. කොළපාටපත් වෙලා තිබුණා නම් ඉතින් ගියර් මාරු කරන්න ඕනේ නැහැ, බ්‍රේක් කරන්න ඕනේ නැහැ, ක්ලච් කරන්න ඕනේ නැහැ, දිගටම යන්න පුළුවන්. නමුත් ඉතින් රතු පාට වැටිලා තියෙනවා. ඔහොම අපේ ජීවිතේ රතු පාට වැටෙන වෙලාවල් තියෙනවා. ගේට්ටු හපු වෙලාවල් තියෙනවා. අපිත් එක්ක යන අය මේ දකුණට හරි වමට හරි සිග්නල් දාන වෙලාවල් තියෙනවා. දැන් මම මේ කියන කාරණේ තේරෙන්න ඕනේ. මේ සතිය මොකටද පවත්ව ගන්න කියලා. ඉතින් අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවිතේට ඕනම වෙලාවක අපි වාහනේ එළියට අරගෙන බැස්සම ගේට්ටුව ඇරලා තියෙන්න ඕන කියලානේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ. එහෙමයි හිතන්නේ. සාමාන්‍ය අසුතව පුතුජන මට්ටමේදී හිතන්නේ එහෙමයි. දැන් ඉතින් ආර්ය ශාවක වුණාම එහෙම හිතන්නේ නැහැ. ගේට්ටුව ඇරලා තියෙන්න ඇරලා තියෙන්න ඕනේ කියලා. ගේට්ටුව වහලයි. එහෙමයි ස්වභාවය. සමහර වෙලාවට අපිත් එක්ක යන අය කොයි පැත්තට හිටී ගමන් සිග්නල් දායිද දන්නේ. ඉස්සරහින් යන්නේ අපිත් එක්ක යන අය. අපි ඕවර්ටේක් කරන්නත් යනවා සමහර අය ඒ ඇස්සේ. පිටිපස්සෙන් ඇවිල්ලා හෝන් කර කර කර කර අපි ඕවර්ටේක් කරන්නත් උත්සාහ කරනවා. ඉස්සරහින් යන අයත් හිටී ගමන් බ්‍රේක් කරනවා, හිටී ගමන් වමට දකුණට සිග්නල් දානවා. ඉතින් අපිට ලොකු සතියක් පවත්වා ගන්න ඕනනේ. එහෙමනේ. තනියෙන් පාර යනව නෙවෙයි. මේ ජීවන ගමන ගැන මේ කියන්නේ. ඉතින් ඔහොම වෙනවා. ඒ අතර අපිට ඉතින් හතරමං හන්දි හමු වෙනවානේ. ඉතින් ඒ තැන්වල ටිකක් නවතින්න වෙනවා. කලර් ලයිට් සමහර වෙලාවට ඉතින් කොළ පාටට තියෙනවා. සමහර වෙලාවට රතු පාටට තියෙනවා. ඉතින් රතු පාට වුණොත් ඉතින් නතර වෙන්න වෙනවනේ. යන්න බෑ. එහෙම අවස්ථාවල් උදා වෙනවා. ඉතින් කොහොම හරි කලර් ලයිට්ස් කොළ පාට වුණාම දැන් ආපහු යනවා. ඉදිරියට යනවා. කොහෙද යන්නේ? මේ කාර්යාලයට සේවා ස්ථානයට. නැත්තම් මාකට් එකට. මොකක් හරි මූල කර්මස්ථානයේ දිගටම සතිය තියෙන. අර අතරතුර මොහොන දෙන සිදුවීම් මනස හිනුවණින් පසු කරන ඒක එක අවස්ථාවකවත් ක්ලේශයක් හදාගන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඊළඟට ඔහොම ඉස්සරහට ඉස්සරහට යන්නේ Taman සුපුරුදු පාරේ යන්නේ වෙනද යන පාරෙමයි යන්නේ. හැබැයි ටික දුරක් යනකොට පාරවසා ඇත කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නව පාරේ යන්න බෑ මෙතනින් ඉදිරියට. දැන් මොකද? දැන් ඉතින් වෙනද ගිය පාරේ යන්න බෑ. විකල්ප මාර්ගයක් තෝරගෙන කාර්යාලයට සේවා ස්ථානයට හෝ වෙනද පොලට යන්න වෙනවා. දැන් එතනේ එතනත් ඔය ක්ලේශයක් හැදෙන්න පුළුවන් අවස්ථාවක්. එතෙන්දිත් අපි සිහිනුවන උපද්දගෙන ආයෙනම් මොකද්ද විකල්ප මාර්ගය? කාර්යාලයට යන, සේවා ස්ථානයට යන. ඉතින් අපි විකල්ප මාර්ගය තෝරගෙන යනවා. ඊළ කාර්යාලයට අපි යනවා. කාර්යාලයට නොගිහින් ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි මූල කර්මස්ථානයේ රැඳී සිටිනවා. දැන් ආනාපාන සතිය, ඉරියාපද සතිය, සම්පජඤ්ඤ සතිය තුන එකතු කරලා ගන්න උදාහරණයක් මම මේ කියන්නේ. එතකොට ආනාපාන සතියේ ඉන්නවා වෙන්න පුළුවන් අපි. වාඩි වෙලා පරියන්කේ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට මුළු පැයම හරි පැය භාගයේ හරි විනාඩි 45 හරි හොඳට හුස්මට අවධානය තියාගෙන බාධාවක් නැතුව හිටියොත් ඒක නිකන් හරියට අපි කාර්යාලයට යන්න පිටත් වුණාම ගේට්ටුවත් ඇරලා අපිත් එක්ක යන අය කවුරුවත් පාරේ යනකොට කවුරුවත් අපි ඕවර්ටේක් කරෙත් නැහැ. දකුණට වමට සිග්නල් දැම්මෙත් නැහැ. කලර් ලයිට්ස් කොළ පාටෙන් පත් වෙලා තිබුණා. පාරවස ආයත කියලා බෝඩ් එකක් තිබුණේ නෑ. බොහොම පහසුවෙන් කාර්යාලයට ආවා. ඉතින් හරි සන්තෝෂයි. කල් කල් ඇතු වෙවිලා මොකද අනිත් අයත් අහනවා වෙනදට වැඩිය කලින් මොකද? අද ඉතින් මොකොත් පාරේ ප්‍රශ්නයක් නෑ, බාධාවක් නෑ, ට්‍රැෆික් නෑ. ආවා කියන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. නම අර වගේ විනාඩි 5ක් පරක්කු වෙලා ගේට්ටුවත් වහලා තිබුණා තමන්මයි ගේට්ටුව අරගත්තේ පාරේ ට්‍රැෆික් එක එහෙම මෙහෙන් ඕවර්ටේක් කරනවා වමට දකුණට සිග්නල් දානවා කලර් ලයිට්ස් ඕෆ් වෙලා පාර වසා ඇත විකල්ප මාර්ගයක් හොයාගෙන ඔහොම එනකොට ඉතින් විනාඩි 5ක් 10ක් පරක්කු වෙලා අනිත් පැත්ත අහන මොකද ලේට් මොකද පරක්කු කියලා ඔය දෙකම වෙන්න පුළුවන්. හැබැයි ඔය දෙකේම දෙකේම ආර්ය ශ්‍රාවකයාට ප්‍රශ්නයක් නැහැ. සිහිනුවන දියුණු කරපු එක්කෙනාට සති සම්පජඤ්ඤේ තියෙන කෙනාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔය දෙකම වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන්. එතකොට අපි නිතරම වර්තමාන මොහොතේ සිහිනුවන පැවැත්වුව නම් ඔය මතුවලා එන සංසිද්ධි අපිට ගැටලුවක්. හැබැයි සිහිනුවන නැති අය ඔය හැම තැනකදීම එන පොඩි පොඩි බාධා බාධා කියන්නේ අපි ඒවට අපි දැන් කියන්නේ භාවනාවේ ඉන්නකොට ඇති වෙන සංසිද්ධි කියලා. ආනාපාන සති භාවනාවේ ඉන්නකොට පරියන්කේ ඉන්නකොට ඔය වගේ සිද්ධි වෙන්න පුළුවන්. වේදනාව එන්න පුළුවන්, වේදනාවක් එක්කම. එහෙම නැත්නම් සද්ද ඇහෙන්න පුළුවන්. සමහර විට ගඳක් සුවඳක් වටපිටාවෙන් හමාගෙන ගියොත් ඒක දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිතවිල්ලක් එන්න පුළුවන්. ওই වගේ දේවල් එන්න පුළුවන්. අර ඔෆිස් එකට යනකොට, කාර්යාලයට යනකොට, වෙළඳ පොළට යනකොට අර මගදී සිද්ධි ටික වගේ. එතන අපි සිද්ධි හතරක් කියවනේ. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන්. ඒකට සිද්ධි වලදීත් සතිය පවත්වන. හැබැයි මූල කර්මස්ථානයේ දිගටම ඉන්නවා. අර සිද්ධියට తాවකාලිකව සතිය මාරු කරලා එතන සිහිනුවණින් ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අර මුගදෙනෙක් අර සිද්ධිය අවස්ථාවේ ඔන්න හිත කලබල කරගන්න ඔන්න ක්ලේශය උපද්ද ගන්න ඔන්න භාවනාව කැඩුනා කියලා හිතනවා කැඩෙන්නේ භාවනාව කැඩෙන්නේ සති ගුණය දිගටම යනවා සති ගුණය දිගටම යනවා ආනාපානයට වාඩි වුණා නම් පැය අපිට මුළු පැයම සතිය පවත්වන්න පුළුවන් හැබැයි ওই පැය ඇතුලේ කකුල දිග ඇරලා නමලා මොකද අර කකුලේ වේදනාව ආව නිසා සද්දයක් ඇහිලා සද්ද කීපයක් ඇහිලා ගෙදර අය මොන හරි වැඩක යෙදලා ඉන්නවා හරි නැත්නම් අවට පිටේ කුරුල්ලෝ කෑ ගහනවා හරි වාහන පාරේ යනවා ඉතින් සද්ද ඇහිලා හැබැයි ඒ කියන්නේ සතියමත් සතිය කැඩිලා නැහැ මේ සද්දය වුණා සද්දේ බව දැනගත්තා ආපහු හුස්මට අවධානය තියාද කකුල රිදුණා කකුල රිදෙනවා ඒක දරා ගන්න අමාරුයි කියන බව දැනගත්තා කකුල පොඩ්ඩක් දිගෑරියා නැත්නම් නැමුවා ඉරියව්ව පහසු කරගත්ත අපව හුස්මට අවධානය තියාගන්න. මේවා මෙහෙම වෙනවයි කියලා තරහ ගන්න යමනාප වෙන්නේ කනගාටු වෙන්නේ ඔය විදිහට. ඉතින් ඒ විදිහට දිගටම යන සමහර විට ඔය අතරේ නැගිටින්නත් වෙන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ඇවිල්ලා බෙල් එක ගහනවා කියලා. කැඳවීමක් කරනවා කියලා එහෙම නැත්නම් gedara කෙනෙක්ම කැඳවීමක් කරනවා කියලා. ඒගොල්ලන්ට අමතක වෙනවා මේ අපි භාවනා කර කර ඉන්නවා කියන එක ඒගොල්ලන්ට අමතක වෙලා කතා කරනවා. මොකක් හරි දෙයක්. ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ. ඉතින් සිහියෙන් නැගිටලා ගිහිල්ලා ඒ කතා කළේ. ඉතින් මේ මේ මේ මේ මේ දේ තමයි තයාගේ මම මේ භාවනා කර කර හිටියේ. ආයෙනම් සොරේ වගේ ඒක කරන්න කිව්වා. ඉතින් අපි ආපහු එන්න අපේ කාර්යය කරනවා. එහෙම නැත්නම් ඊට නැත්තාගේ අපිව කැඳවෝ තැනත්තාගේ අවශ්‍යතාව ඉෂ්ට කරලා දීලා ඒක සිහියෙන් කරන්න. සිහිනුවණින්. කරුණාව මෛත්‍රිය දැන් මේ හැමතැනම තියෙනවා ඒක. ආයි දැන් කලබල වෙන්නේ නැහැ, තරහ ගන්න නැහැ, අමනාප වෙන්නේ නැහැ. අපි දන්නවා ඒවා හේතුඵල ධර්මානුකූලව ඒවා සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඉෂ්ට කරලා දීලා ආපහු වෙනවා. එවිලා ආයෙම වාඩි වෙලා ආයෙ හුස්මට අවධානය යොමු කරගන්න. ඉතින් අතරතුර වැඩ කීපයක් වෙලා මූල කර්මස්ථානයෙන් පිටට යන්න වෙලා අපිට. පිටට යනවමයි. ඒක ඉතින් අපි හිතන්න හොඳ නෑ මුළු පැයම සම්පූර්ණ හුස්මට අවධානය යොමු කරගෙන චිත්ත ඒකාග්‍රතාවය එක දිගටම තියාගෙන එහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. එහෙම ඉන්න පුළුවන් නම් ඉතින් එහෙම ඉන්න ලැබුණොත් පුළුවන් නම් නෙමෙයි එහෙම ඉන්න ලැබුණොත් හොඳයි. ඒක ලැබුණොත් අපි මේ විදිහට ඉන්නවා. නමුත් නොලැබෙන්න පුළුවන්. අපිට සතිය උගන්වන්නේ ඔන්න ඔය නොලැබෙන අවස්ථාවට මුහුණ දෙන්නයි බුදු පියාණන් අර මුළු පැයම සාන්තව සංසුන්ව තැම්පත් හිත එකඟ වෙලා පානාපානය සංසුන් වෙලා මහා අමුතු සුවයකින් ඉන්න අවස්ථාව. ඒක අපි හඳුන්වන්නේ සතියටත් වැඩිය ආනාපානයෙන් එන සමාධිය කියලා. ආනාපාන සමාධිය. බුදුරජාණන් වහන්සේ ආනාපානය උගන්වන්නේ ආනාපාන සමාධියට නෙමෙයි. ආනාපාන සතියට. අර මූල කර්මස්ථානයේ ඉන්න අතරේ එහිම දිගටම රැඳී සිටීමක් කරනවා ඒ අතර මතුවලා එන්නා වූ සංසිද්ධි ඕනම දෙයකට යෝගියට මොහොන දෙන්න පුළුවන්. සද්ද වේදනා සිතිවිලි එහෙම නැත්නම් ටික වෙලාවකට ආනාපාන සතිය නතර කරලා නැගිටලා යන්න වෙනවා. හරියට අර කලවලා ඉස්සඟ නතරම කරන්න වෙනවා. යන්නම බෑ නේද? එතනින් එහාට. ඉතින් නවත්ත ගන්න වෙනවා එතන. ඉතින් ආනාපාන සතියට වාඩි වුණා. එතන නවත්ත ගන්න. හැබැයි සිහියේ එතන නවත්තන්න උනා නැගිටින්න උනා කියලා එහෙම ක්ලේශයක් උපද්ද ගන්නෑ. එතන විනාඩි කිහිපයක් නැගිටලා යනවා. ගෙදර කෙනෙක් කැඳෙව්වේ. ආමන්ත්‍රණය කරේ. එහෙම නැත්නම් බෙල් එක ගැහුවා. මොකක් හරි. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දොරක් වදින එක වහලා නැහැ. ඉතින් නැගිටලා ගිහිල්ලා ඒක වහලා එන්නේ. මේ මේ මූලික අවධානය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අපිට මතකයි දේශනාවේ තියෙන්නේ එහෙමයි. මූලික අවධානය මූලික වශයෙන් තියාගන්න අපි කරන කාර්යය. හැබැයි ඒ අතර ඒ කාර්යයේ මුල මැද අග සිහියෙන් යෙදී සිටින අතරතුරු යම් යම් සංසිද්ධිය අපි ඕවට බාධා කියන්නේ නැහැ. සිදුවීම් කියලා අපි කියන්නේ. හේතුඵල ධර්මානුකූලව සිදුවීම්. අර කාර්යාලයට යද්දී ඔෆිස් එකට යද්දී අපි දැන් කියපු අර සිදුවීම් මේවා ඒවා බාධා නෙමෙයි. ජීත්ව වසා තිබීම ස්වභාවිකයි. ඕනම කෙනෙක් ඉතින් හවසට ගේට්ටුව වහනවා උදේට එළියට යනවා නම් තමයි ආයෙ හරි. ඒක ස්වභාවිකයි. පාරේ ඔක්කොමලා පාරේ යනකොට ඉතින් සමහර ඕවට එක් කරන්න උත්සාහ කරනවා. සමහරව දකුණට වමට සිග්නල් දාන ඒ හරි ස්වභාවිකයි. ඒක බාධාන්නේ. ඒක පාරේ හතරමං හන්දිවල හෝ දෙමං හන්දිවල හෝ තුන්මං හන්දිවල වර්ණ සංඥා තිබීම ස්වභාවිකයි. ඒවා වැටෙනවා. ඉතින් අපි නම් බලාපොරොත්තු ඉතින් ඒක අතු පාට නොවැටෙනවා නම් තමයි. කොළ පාට වැටිලා තියෙනවා නම් තමයි අපි කැමති. එහෙමනේ අපේ ජීවිතේ අපි නිතරම බලාපොරොත්තුෙන් ඉන්න කොළ පාට වැටිලා තියෙනවා. නමුත් ඉතින් කහ පාට රතු පාටත් වැටෙනවා. ඉතින් කහ පාට වැටුනම නම් ඉතින් ටිකක් තද සෝදිසිමත් බවකින් ගිය හැකි නමුත් රතු වැටුනොත් නතර වෙන්න වෙනවානේ. ඉතින් ඒවා කාගේවත් වැරදි නෙමෙයි කාගේවත් අඩුපාඩුකම් නෙමෙයි ඒවා සිද්ධි. ඉස්සර අපි ඕවා කාගේ හරි වැරදි අඩුපාඩුකම් හැටියට තමයි ගත්තේ. දැන් අපි ඒවා සිද්ධි හැටියට තමයි ගන්න. ඉතින් ඒ ඒ තැන්වල අපි පොඩ්ඩක් නතර වෙන්න වෙනවා. ඔහොම යනවා. තවදුරටත් යනවා. ඉතින් අපේ කාර්යය අපි දිගට යනවා. ඉතින් ඉස්සරහදී ඊට පස්සේ පාරවසායත බෝඩ් එක තියෙනවා. පාරවසා තිබුණත් අපි ඉස්සරහට යනවනේ. ඒ පාරේ නෙමෙයි යන්නේ. විකල්ප මාර්ගයේ තෝරගෙන යනවා. නැත්නම් අපි අපේ ඉලක්කයට යනවා. බුදු පියාණන් වහන්සේ අපිට දෙන පරම ආදර්ශය ඒකයි. ඒ ඕන ඔය සිද්ධි වෙන්න පුළුවන්. සිද්ධි වෙන්න පුළුවන්. ඉතින් ඔය ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති කියන මූලික කර්මස්ථාන තුනේ අපි පුහුණු වෙන්නේ ඔන්න ඔය ගුණය, ඔය ගතිය, ඔය කුසලතාවය. මහා පුදුම කුසලයක් මේක. ඉතින් ඔය සති සම්පජඤ්ඤ විරිය සිහියයි විමසුම් නුවණයි උත්සාහවන්ත බවයි. මේකට අපි තව දෙකක් එකතු කරා කරුණාවයි සහ මෛත්‍රිය. මොකද මේ දෙක එකතු කරේ මේ දෙක සම්බන්ධ නොවුණු තැන ඔය ටිකක් කෙලෙස් උපද්දන ගතිය එනවා. යම් යම් සිද්ධි වලදී Taman නතර වෙන්න වෙනවා, Tamanට බහින්න වෙනවා, ආපහු යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවල් වලදී කරුණාව මෛත්‍රිය නොතිබ්බොත් එතන අපේ අතින් අකුසලයේ ඇති වෙනවා. බලපා. ඒ නිසා මේකට අපි කිට්ටු කරගන්න ඕන ඒ දෙකක්. කරුණාව මෛත්‍රිය මම මෙතන බහින්නවා. මම මෙතන පොඩ්ඩක් බ්‍රේක් කරගන්නවා. මම මෙතන පොඩ්ඩක් නතර වෙන්නවා. මම මෙතෙන්දි පොඩ්ඩක් ආපහු හැරෙන්නවා. ඒ වගේ අවස්ථාවලනේ කෙලෙස් ඇති වෙන්නේ. එහෙම නැතුව මේ සිද්ධීන් බාධාකාරී කියලා අපි ඒකට දැන් පාවිච්චි කරමු නිකමට. බාධාකාරී සිදුවීම් සිදුවන්නේ නැතිනම් කෙලෙස් උපදින්න අවශ්‍යතාවයක් නැහැ. කෙලෙස් උපදින්නේ නැහැ. බාධාකාරී යම් පිච්ඡං නලබති. තම්පි දුක්ඛන්නේ. එතන යම් කිසි දුෂ්කරතාවයකට මුහුණ දෙන්නේ. එතකොට තමයි මේ සතිමත් බව සිහිනුවන වීර්ය අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී තමයි ක්ලේශය උපදී. ඉතින් ඒ අවස්ථාවේ ක්ලේශය උපදින්නේ නැත්නම් ඉතින් අපි නිදහස්. අපි මිදිලා. එතන තමයි විමුක්තිය ලබන්නේ. එතන තමයි නිවන් දකින්නේ. එතන තමයි නිවන අවශ්‍ය වෙන්නේ. අපි හිතන්නේ මේ නිවන මේ ජීවිතේත් නෙමෙයි මේ ජීවිතේ පස්සේ ලබන එකක් නෑ අර නිවන ලැබෙන්නේ නිවෙන නිවුණු සැනසුණු කෙනෙක් වෙන්න ඕන අර ගේට්ටුව වහලා තියෙන වෙලාවට. වාහනේට නැගලා වාහනේ ස්ටාර්ට් කරගෙන ඉස්සරහට යනවා. ගේට්ටුව වහලා. එතෙන්දීනේ පත්තු වෙන්නේ. එතෙන්නේ පත්තු නොවි ඉන්න. එතන නිවුණු සැනසුණු කෙනෙක් හැටියට ඉන්නයි අපිට මේ සිහිනුවන වීර්ය බුදු පියාණන් වහන්සේ දීලා තියෙන්නේ. ඒකයි. එතන පත්තු වෙන්නේ නැහැ. ඉතින් අප නිවුණු සැනසුණු කෙනෙක්. ඒකයි. තවත් ඉස්සරහට යද්දී ওই වගේ සිද්ධි ඕන තරම් මම ඔය උදාහරණ කතාවක් කිව්වා. ඒක සාමාන්‍ය ජීවිතය තුළ ඔහොමයි. ඉතින් අපිට ওই නිවුණු සැනසුණු බව පවත්වා ගන්න පුළුවන් ඔය ආනාපාන සතියෙන් අපි සතිමත් බව අවුලවා ගත්තා. ඉරියාපත සතියේට ආපුවම අපි සරල ක්‍රියාවලදී ආචාර ධර්මීය කාරණේ සැලකිල්ලට ගත්තා. එතකොට සීලයත් කිට්ටු වුණා එතෙන්ට. ඊට පස්සේ සම්පජාන සතිය අපි ගොඩක් ඊයේ මේ පෙරේදා අපි කතා කරා හුඟක්ම ඒව ස්වභාවික දේවල්. ස්වභාවික දේවල්. හැම එකේදීම සිහිනුවන පවත්වන්න පුරුදු ඊට පස්සේ අද මම මේ දක්වා කතා කළේ ඔය සිදුවීම් පෙළ ගැස්සෙනවා අපේ සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතේ. එතකොට අර මෙතෙක් අපි කරගෙන ආපු ඔය කමඨහන් තුන එක්තරා ප්‍රමාණයකට බලපුවහම કૃතිම ගතියක් පෙන්වනවා. අපි ඒක කතා කළා. ආනාපාන සතිය કૃතිම බවක් පෙන්වනවා. ඉරියාපත පුහුණුව કૃතිම බවක් පෙන්වනවා. සම්පජාන පබ්බේදී ඒ ඒ දේවල් එක්තරා કૃතිම ගතියකින් කරනවා. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ අර ස්වභාවිකත්වයට යන ස්වභාවිකත්වයට එදිනෙදා ජීවිතයේදී අපි ස්වභාවික විදිහට මේ මේ අපි වඩාගත් කුසලතාවෙන් ස්වභාවිකත්වයට ගේනවා සාමාන්‍ය ජීවිතය තුළ අරව ක්‍රියාත්මක වෙනවා. යවදිමත් බව, ඒ විමසුම් විමර්ශනශීලී ගතිය, සෝදිසිමත් ගතිය ඊළඟට අකුසලයට වැටෙන්නේ නැතුව අර වීරියවන්ත ගති කරුණාවන්ත බව මිත්‍රශීලී ගුණය තමා කෙරෙහි අනිකා කෙරෙහි අජ්ජත්තං වා බහිද්ධා වා අජ්ජත්ත බහිද්ධා වා හැම පැත්තටම තියාගන්න. ඉතින් එතකොට ওই නිවීම සැනසීම ඊතරම්ම තියෙනවා. එතකොට දැන් අපි ඔය සිහිය ඔය ප්‍රඥාව ඔය වීරියවන්තකම ඔතනින් ටිකක් ඉස්සරහට ගෙන්නේ. ඔතනින් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තුල ඔය ඔය ගතිය ඔය ගුණය පවතිනකොට අපේ ජීවිතේ පුදුම සැනසීමක් පුදුම ශාන්ත බවක් නිවීමක් සැනසීමක් තියෙනවා. හැබැයි අපි එදිනෙදා ජීවිතේ වැඩ කරගෙන යනවා. තමන්ගේ කටයුතු, gedara dore වැඩ, ධර්මල්ලංගේ වැඩ, රාජකාරී වැඩ, සේවා ස්ථානවල වැඩ, යුතුයකම් වගකීම් පුළුවන් ප්‍රමාණය ඒවත් එසේම කෙරීගෙන යන වෙනසක් නැතෝ. එතකොට දැන් සාමාන්‍ය ජීවිතයේ යහපත් වටපිටාවක් ගොඩනැගේ. දැන් එතනින් එහාට අපි දැන් කායානුපස්සනාවේ ඔන්න එතනින් එහාට මේ සිහිනුවන මේ වීර්ය මේ කරුණා මෛත්‍රී සහගත ගතිය මේ ගුණයන් ටික අපි ඊට වැඩිය ගැඹුරු දෙයකට රැගෙන යනවා දැන්. ඒකට අපි කියන්නේ විදර්ශනාවට යොමු වෙනවා. දැන් ඔන්න අපි සූත්‍රයට අද අපි අවධානය යොමු කරනවා. අද ඉඳලා අපි කායානුපස්සනාවේ විදර්ශනා කමටහන් වලට අවධානය යොමු කරන්න කැමතියි. පෙරේදත් මම සරල වශයෙන් ප්‍රශ්නයක් අහපුවා මේ කාරණා ගැන. සරලව මතක් කෙරුවා. කායානුපස්සනාවේ ඔන්න අර සිහිනුවන දියුණු කරගත්ත වීර්යවන්ත කරුණාව මෛත්‍රිය සහිත යෝගියට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා දෙනවා විදර්ශනා කමඨහන් තුනක්. මොකටද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අර සිහිනුවන වීර්ය කරුණා මෛත්‍රියේ තියෙන යෝගිය තමන්ගේ කය නැත්නම් ශරීරය මනවින් හසුරුවාගෙන යනවා කියලා. ඒ ඒක ඒක අර ශරීරයේ ඇති වෙන කිසිදු බාධාවක් නැත්නම් සංසිද්ධියකදී කම්පා වෙන්නේ නැහැ. ඒකට කරුණාවෙන් මෛත්‍රියෙන් අවවස්ථාන කරගෙන හොඳට කය පවත්වන්නේ බවට පත් වෙනවා. කායේ කායානුපස්සී විහෙරති. හැබැයි යොතනින් එහාට විදර්ශනා ගමටහන් ටිකක් උගන්වනවා ශරීරය පිළිබඳව. ඒ මොකද මේ ඕනම දෙයක් ඉතින් හොදට පවත්වාගෙන යනකොට ඇති වෙන තවත් අතිරේක අකුසලයක් තියෙනෝනේ. ඕකට ඇලෙන්න ගන්න. ඊළඟට ඕකේ මොකක් හරි බාධාවක් ආවොත් එහෙම ගැටෙන්න ගන්න. ඒකේ තියෙන යම් යම් වින්දනීය ගතිගුණයන් වලට මුලා වෙනවා. ඔය ඇලීම ගැටීම මුලාව කියන එක යන ඕනම දෙයක් සම්බන්ධයෙන්. කය සම්බන්ධයෙන්ුත් එහෙම වෙන්න පුළුවන්. දැන් හොඳ සිහිනුවණින් වැඩ කරන අය කය මනාව පවත්ව ගන්න. එතකොට මේ කය මනාව පවත්වාගෙන යන අයට දන්නේම නැතුව කය පිළිබඳ ඇල්මක් ඇති වෙනවා. ඒක ස්වභාවික. එහෙම නැත්නම් ශරීරයේ යම් යම් බාධා ඒවා මේවා ලෙඩ රෝග දුෂ්කරතා අපහසුතා වගේ දේවල් වැඩි නම් කය පිළිබඳ ගැටුමක් ඇති වෙනවා. ඉතින් ඔය දෙක මේ සතිපට්ඨාන දේශනාවේදී බුදු වහන්සේ නිතරම ඉස්සරහට අරගෙන තියෙන අභිජ්ජා දෝමනස්ස. එහෙමනේ. දැන් ඔය අපිට මතකයි දේශනාවේදී උද්දේශයේදී නිතරම කියනවනේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා අර ಗುಣ තුන වඩාගත් කෙනා විනීය දුරු කරගන්නවා ලෝකේ මොකද්ද අවිජ්ජා දෝමනස්ස අර කය පිළිබඳ රූප ධර්ම පිළිබඳ ඇති කරගන්නා වූ අවිජ්ජා කියන්නේ අන්නර කරදර බාධා නැතුව හොඳට යනකොට ඒ පිළිබඳව ඇතිවෙන විශේෂ ලැබිකම විශේෂ මනාපය අභිජ්ජා දෝමනස්ස කියන්නේ අර යමක් හරියට කෙරෙන්නේ නැති අවස්ථාවේ ඒ පිළිබඳව මනසේ ඇති කරන දෝමනස් ගතිය ඒක අපි දන්නව මොකද්ද කියලා රුස්සන් නැති ගතිය දෝමනස්ස ඔය දෙක ඇති වෙන්න පුළුවන් එතකොට අර සිහි නුවණ තිබ්බත් විමසුම් නුවණ තිබ්බත් දන්නේම නැතුව සියුම් අකුසල් දෙකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ තමතරෝ මෝහ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. ඒකේ තියෙන ගති ලක්ෂණ වලින් මුලා වෙන. ඒක නිසා ඒකෙන් ගලවන්න තමයි බුදු පියාණන් වහන්සේ ඊළඟට කායානුපස්සනාවේ විපස්සනා කමඨහන් ඉදිරිපත් කරන්නේ දේශනා කරන්නේ. ඉතින් ඔන්න කායානුපස්සනාවේ විදර්ශනා කමඨහන් වලින් මුලටම තියෙන්නේ පටිකූල මනසිකාර පබ්බම් කියන කොටස. පටිකූල මම පෙරේද මේ පිළිමේ වචන පිළිබඳව සාමාන්‍ය විදියට පැහැදිලි කිරීමක් කරා. අද අපි ඩිංගක් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමු. පාලි භාෂාවේ තියෙනවා අනුකූල සහ පටිකූල කියලා වචන දෙකක්. අනුකූල කිව්වම අනුකූල කියන වචනේ හුඟක් අයට තේරෙනවා. අනුකූලයි කියලා අපි මොකද සිංහලෙනුත් ඕක පාවිච්චි කරනවා. ඒ දැන් අපේ අපිට අනුකූල අපිට එකඟ අපේ කැමැත්තට අනුව පවතින කියන අදහස එනේ අනුකූල කියන්නේ. අනුකූලයි කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අපේ කැමැත්තට, රුචියට, මනාපයට අනුව පවතින ගති. අනුකූලයි එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි පටිකූල කියන්නේ. පටිකූල කියන්නේ අපේ කැමැත්තට රුචියට මනාපයට අනුව පවතින්නේ නැහැ කියන එකයි. එතකොට මේ පටිකූලයක් මානසිකාර දැන් එතෙන්ට එනකොට මානසිකාර කියන වචනේත් ඉදිලා තියෙනවා. පටිකූල මානසිකාර පබ්බං කියලා එහෙමනේ දේශනාවේ තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඇයි අපිට පටිකූල මනසිකාර කරන්න කියන්නේ? ප්‍රතිවිරුද්ධ ස්වභාවය අර අනුකූල නැති ගතිය මෙනෙහි කරන්න කියන්නේ ඇයි? අපේ මනසේ නිතරම තියෙන්නේ අනුකූල මනසිකාරය. පටිකූල මනසිකාරය නෙමෙයි. අසුතවා පුදුජන මට්ටමේ දෙන නිතරම ඉතින් කාර්යකේ නැගල ඉස්සරහට යනකොට බලාපොරොත්තු වෙන්නේ ගේට්ටුව ඇරලා තියෙන්න ඕනේ කියලා. අපි අපි කැමැති ගේට්ටුව ඇරලා තියෙනවා නම් තමයි. හැබැයි ඒකේ පටිකූලයක් එන්න පුළුවන් නේ. වහලා තියෙන්න පුළුවන් නේ. ඒ නමුත් අපේ මනසේ තියෙන අනුකූල මනසිකාරය. පටිකූලේ නෙමෙයි. මෙතෙන්දි මම අතිරේක කාරණයක් මතක් කරන්න ඕන පටිකූල කියන වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙන පිළිකෝල් කියලා. ඉතින් පිළිගොල් කිව්වම ඒකෙන් අදහස් කරන්නේ ඉතින් මොකක් හරි වෙන මොකක්ද එකක් කියන්නේ. පිළිගොල් කිව්වම ඒකෙන් මානසින් ඒ පිළිබඳව ඒ ඒ පිළිබඳව ඇති කරගන්නා වූ එක්තරා අප්‍රසන්නතා හැඟීමක් පිළිබඳව තමයි පිළිගොල් කිව්වම සාමාන්‍යයෙන් යදන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ එහෙම අකුසල චේතනාවක් ඇති කරගන්න නෙමෙයි මේ කියලා කියන්නේ විදර්ශනාවේදී අපි අකුසල චේතනා ඇති කරගන්නේ. සිංහලෙන් පිළිගොල් කරනවා කිව්වම ඒතෙන්ද ඉතින් කියවෙන්නේ අර මනසින් ප්‍රතික්ෂේප කරන ගතිය. පිළිබුල් කරනවා කිව්වොත් ඉතින් අප්‍රසන්න හැඟීමක් තියෙනවා. ඉතින් මේවා පරිවර්තන දෝෂ. මේවා මේ කමඨහන් පරිවර්තනය කරපු අය පාවිච්චි කරපු වැරදි වචන තියෙන සතිපට්ඨාන දේශනාවේදී ඔහොම වැරදි වචන ගොඩක් අපිට ධර්මයේ පරිවර්තනය කිරීමේදී මේ භාෂාවලට මේ ගැටලුව තියෙනවා. ඒක නිසා පටිකූල කියන්නේ පිළිකුල් නෙමෙයි. එතන පිළිකුල් කියන වචනේ මේ මේ අපේ මේ භාවනාවෙන් කරුණා කරලා අයින් කරගන්න. ඒක මේ අකුසල චේතනාව. එතකොට පටිකූල කියන්නේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අනුකූල කියන්නේ අපේ සිතැඟිය, සිතැඟිය. අපි කැමති වෙන ආකාරය. එහි ප්‍රතිවිරුද්ධයටයි පටිකූල කියන්නේ. ඔන්න දැන් අපි ඔය තේරුම් ගැනීමත් එක්ක මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන කමඨහනට යමු. පටිකූල මනසිකාරයේ පටන් ගන්නෙ මෙහිමයි. පුණජ පරම්පික්ක වේ බික්කෝ ඉමමේව කායං මුද්දම් පාදතල අදෝ කේශමත්තක තජපරියන්තම් පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ක. ඉමමේව කායං දැන් කායානුපස්සනාවනේ. මෙතෙන්දී මූලික කමඨහන කරගන්නේ මම කිව්වා ශරීරය. ඉම මේව කාය. ඉමං කායං ඒව මෙම ශරීරයම තමයි මෙතෙන්දී කමඨහන කරගන්නේ. පාදතල උද්දම්. පාතලයේ සිට ඉහළට කේසමත්තක ආදෝ. කේස්මත්තේ සිට යටට. පරියන්තං තචෝ ආත්පසින් හමද ඔය ශරීරයේ සීමාව කිව්ව හැටි. ශරීරයේ සීමාව කිව්ව උමයි. ඔය ඔය ඔය සීමාව ඇතුලේ පුරන් පිරීති බෙන්නා වූ දේවල් ටිකක් තියෙනවා. ඒ සාලෝමානකා දන්ත ආදී වශයෙන් කියන්නේ ওই සීමාව ඇතුලේ පිරීලා තියෙන දේවල් ගැන තමයි. පාතලයෙන් උඩද, කෙස්මත්යෙන් යටද, හැම සීමා කරගෙන ඇත්තා වූ මේ ශරීරය තුල පිරී තිබෙන්නා වූ දේවල් ටිකක් තියෙනවා. අන්නේ දේවල් වල ඒ දේවල් පිළිබඳව අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ අනුකූල මානසිකාරයක් තියෙන. කෙස් නම් ඉතින් කේසා මෙහෙම මෙහෙම වෙන්න ඕන කියලානේ අපි කියන්නේ. අපි කැමති ඒ කෙස් කලුවට ඔපේට දිගට තියෙනවනම් කැමති. ඒක තමයි අනුකූල මානසිකාරය. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අපිට කියන මේකේ පටිකූලයක් එනවා කිය. ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අපි සාමාන්‍යයෙන් කැමති නොවන මනාප නොවන தත්වයක් මේකේ එනවා. හේතුඵල ධර්මානුකූලව. ඉතින් ඒක කාගවත් වැරද්දක් නෙවෙයි. ඒක සබාදාම. ධම්ම නියාමයි. කළුකෙස් සුදු වෙන එක. දිවකෙස් කොට වෙන එක. උපේට තියෙන ඒවා උපේ නැති වෙන එක. එහෙමනේ. ඉතින් කේසා ලෝමා නකා දන්තා කචෝ ඕවයි පටිකූලය මෙනෙහි කරන්න කියලා. ඒ මොකද අර අනුකූලයේ විතරක් මනසේ තියාගෙන ඉන්නකොට පටිකූලයේ එද්දි ඔන්න ක්ලේශය උපදින, ඔන්න දුක උපදින, ඔන්න ඉතින් කලබල වෙනවා. ඔන්න නොසන්සුන් වෙනවා. ඔන්න ඉතින් ඕක වහන්න නොඑක් දේවල් කරන්න යනවා. කේස්වල කළු පාට විතරක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනාගේ සුදු වෙනකොට මොකද වෙන්නේ? ඉතින් කලබල වෙනවනේ. නොසන්සුන් වෙනවනේ. ලැජ්ජා වෙනවා. අනේ කොහොමද දැන් පාර යන්නේ? ඔෆිස් එකට යන්නේ. කාර්යාලයට යන්නේ. මේක නිකන් නොවිය යුත්තක්. ඔය අනුකූල මානසිකත්වයේ හැටි එහෙමයි. ඒකයි. නොයේ දුකට තමයි බුදුරජාණන් වහන්සේ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියේ ඔතන තමයි. ඉච්ඡාව මොකද්ද? අපේක්ෂාව මොකද්ද? මගේ කෙස් මෙහෙම තියෙනවා. කේසා ලෝම. ලෝමා කියන්නේ ශරීරයේ තියෙන තවත් ඒ වෙනීම කොටසක් ඒව මෙහෙම මෙහෙම මේ විදිහට තියෙන්න ඕන කියලා. ඉතින් ඕවා ඉතින් Taman කැමති විදිහට තියාගන්න උත්සාහ කරනවා. හැබැයි පරාද වෙනවා. ඇයි මේකේ පටිකූලය එනවනේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය නිතරම එනවා. තමන් අනුකූල තමන් කැමති විදිහයි ඒහි ප්‍රතිවිරුද්ධේ ඒකම ඒක තුලින්ම මතුවලා එන. කේසාලෝමාව. නකා නියපොතු. ඉතින් කොහොම තියාගන්නද කැමති? දැන් බලන්නකො වට කරන අනුකූල මානසිකත්වය කොහොමද කියලා නොඑක් විදියට තියාගන්න උත්සාහ කරනවා. ඉතින් අපි ඕවට ඉතින් නොඑක් තරකක් ගේනවා ඉතින්. නියපොතු වලට කරන වැඩ බලන්නකො. ඉතින් ඕවා මම විස්තර සහිතව කියන්න අවශ්‍ය නැහැ. අනුකූල මානසිකත්වයේ බලන්න නිතරම Taman තුළින් මේක බලන්නේ. අනිත් එක්කෙනා දිහා බලන්න එපා. අනිත් එක්කෙනා කෙස් තියාගෙන ඉන්නේ කොහොමද? අනිත් එක්කෙනා ලොම් තියාගෙන ඉන්නේ කොහොමද? අනිත් එක්කෙනා නියපොතු තියාගෙන ඉන්නේ කොහොමද? ඒව වැඩක් නෑ. ඒවයි බලන්න ඇඟිලි ගහන්න ගියාම තවදුරටත් ඒව නිකන් කෙලෙස් බවට ඕන නැති ගැටලු බවට පත් වෙන තමන් බලන්න මගේ අනුකූල මානසිකත්වය මොකද්ද මං කැමති කොයි විදිහට මේවා තියාගන්නද අන්නේ තමන් කැමති වෙන ආකාරයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ පටිකූලය එනවා මතු වෙලා එනවා ඒක තුලින්මයි දන්තා අපි දත් ටික හොඳට peeliයට සුදුවට තියාගන්න අපේ මනාපයක් කැමැත්තක් තියෙන්න පුළුවන්. එතකොට නමුත් ඒ මනාපයට ඒ රුචියට අනුව මේක පවතින්නේ නැහැ. ඇයි? ඔන්න අපිට විදර්ශනාව උතෙන්දි තමයි විදර්ශනාව කියන එක කියලා දෙන්න ඕනේ නැහැ වැටහෙනවා. කලුවට තියෙන කෙස් සුදු වීම සබා දහම බව අපිට වැටහෙනවා. විපරිණාමය බව අපිට තේරෙනවා. හොඳ සීනුවන යොදලා බැලුවොත් ඔක කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය, පටිකූලය මෙනෙහි කරපු ගමම්ම කේසා ලෝමානකා දන්තා තචෝ මේවයි යථා ස්වභාවය අපිට වැටහෙනවා. අපි කැමති ආකාරයේ වගේම මෙහි ප්‍රතිවිරුද්ධයත් මේ මේ තුල මතුවලා එනවා කියලා. ඕනම තැනක තියෙනවා මේ අනුකූල ගති. ඒ අනුකූලයේත් එක්ක ඉන්නකම් කෙලෙස් නැහැ. ඇයි? මගේ සිතැඟි පරිදි හැමදේම සිදු වෙනවනම් ඉතින් කෙලෙස් උපදින්න ඉඩක් නැහැ. ඒ සිතැඟි පරිදි යන්නේ. බුදුරජාණන් වහන්සේ ඕකෙදි මුලින්ම අපිට කාය තමයි සම්බන්ධ කරලා දෙන්නේ කායානුපස්සනා පටිකූල මනසිකාර පබ්බා කය මූලික කරගෙන කයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය මෙනෙහි කරන. ඉතින් කේසාලෝමානකා දන්තා තචෝ. දැන් බලන්න ඕවා අපි කැමති විදිහට පවත්ව ගන්න මොන තරම් වෙහෙසක් දරනවද, වියදම් කරනවද කියලා. ඉතින් තේරුමක් නැහැ. මොකද ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවාමයි. කොච්චර කලු කෙරුවා සුදු වෙන. ඉතින් කලු කියන්නේ අපි කැමති බව කෙස්වල. සුදු කියන්නේ අකමැති ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ඉතින් මේ ප්‍රතිවිරුද්ධේනේ මෙනෙහි කරන්න කියන්නේ පටිකූල මනසිකාර. ඒක තමයි බලන්න කියන්නේ. ඉතින් බලපුවා මේක එනවාමයි ඉතින්. අපි ඉතින් එනවට අකමැති. එනවාමයි. ඉතින් ඔන්න ඔය අරුබුදේ අපිට ලියා ගන්න පුළුවන්. එතකොට අපි හොඳට ධර්මතාවයක් හැටියට මෙනෙහි කර. මේකට කියන්නේ යෝනිසෝ මනසිකාර කියලා. මේ පටිකූලය ස්වභාවික දෙයක්. ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන්නේ ස්වභාවික දෙයක්. ඒකයි. පචෝ හැමේ උපය තියෙන්න පුළුවන් අපිට. කුංචි කාලේ හරි උපවත් තමයි. කුඩා දරුවෝ ලදරුවෝ බලන්න අපි වඩා ගන්න කැමති අත ගන්න කැමති ඒ මොකද ඒගොල්ලොන්ගේ තියෙන හැමේ තියෙන මුරුදු මොලොබ් බව තමයි ඉතින් ඕක දැන් ඔය හැමේ තියෙන ඔපය අපිට ඕන ඕකට අපි කැමති ඕනේ ඉතින් අනුකූලයි ඒකට අපි කැමති නෑ ඕකේ ප්‍රතිකූල වෙනවට හැම ගොරෝසු වෙනවට ඉතින් උපස්ථාන කරන්න පටන් ගන්නවා පටිකූලේ එනවට අකමැති. ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ ඉන්න දෙන්නේ නොයේක් වැඩ. ඒ වුණාට නතර කරන්න පුළුවන්ද? බෑ. ආම තචෝ ඉතින් ගොරෝසු වෙනවා, රැලි වැටෙනවා. හොපේ නැති වෙනවා. ලප ඇති වෙනවා. බලන්න. ඉතින් අරකම බලාපොරොත්තු වුණොත් අර අනුකූල ස්වභාවයෙන් බලාපොරොත්තු වුණොත් පටිකූලේ එනකොටම ඉතින් තැවෙනවා, දැවෙනවා, දුක් වෙනවා, নানা ආකාර වැඩ. මගේ මේ හැමේ ලප වැටිලා, හැම ගොරෝසු වෙලා, හැමේ උපය නැති වෙලා ආදි වශයෙන් ඕකට දැවෙන තැවෙන ගතියක් එනවා. නමුත් ඉතින් අර පටිකූලයේ මෙනෙහි කරලා ඒක යථා ස්වභාවයේ කොටසක් සබාධමයේම කොටසක් හැටියට අවබෝධ කරගෙන ඉන්න එක්කනට ගැටලුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ අරුබුදයක් නෑ. මොකද විපස්සනා වෙත. විපස්සනා කියලා කියන්නේ යථා ස්වභාවයේ තේරෙනවා, වැටහෙනවා, දකිනවා, අවබෝධයි. ඉතින් ওই ශරීරයේ හැම දෙයක්ම උතෙන් උතෙන් බුදුරජාන් වහන්සේ කොටස් 30ක් 32ක් විතර අරන් තියෙනවා 32ක් පමණ උදාහරණ මේ අරගන්නේ මුලින් ගන්නේ පිටට පේන දේවල්. කේශාලෝමා නකා දන්තා තචෝ කියන්නේ අර බාහිරට පේනේ. අපි හරියට ඕවයි ඕවා ගැන සැලකිලිමත්නේ. ඕවට වෙනම ව්‍යාපෘති තියෙනවා. කේශාවලට වෙනම ව්‍යාපෘති තියෙනවා. ප්‍රොජෙක්ට්. අම්මා බලන්න ඕන ඒවයි වැඩ. ලෝමාවලට ඒත් එහෙම. නකා නියපොතු වලට දන්තා දත් වලට තචෝ හැමට මොන තරම් වැඩදනේ. මේක මට ගෙදර ගිහිල්ලා ගෙදර තියෙන දේවල් බලන්නකො ඔය පහට කේශාලෝමා නකා දන්තා තචෝ වලට කරන වියදම් කරන වෙහෙස කරන වැඩ ඕවට තියෙන ව්‍යාපෘති ව්‍යාපාර එළඳ දැන්නේ විකුණන බඩු කොච්චරද කියලා ඔන්න බලන්න ඉතින් ඕකේ පටිකූලය මෙනෙහි කරලා පටිකූලයේ ස්වභාවික දෙයක් හැටියට තේරුම් ගන්න තිබුණා ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි. හැබැයි මොන ව්‍යාපෘති කරත් ඔය කේශාලෝමා නකා දන්තා තචෝවලේන ප්‍රතිවිරුද්ධ පටිකූලය කාටවත් වළක්වන්න බෑ. සමහරු හැම ප්ලාස්ටික් සැත්කම් පවා කරගන්න. මේක හැදේ හොඳ නෑ, හැම හොඳ නෑ කියලා. දත් සෙට් එකක් දාගන්න. ඉතින් අපි අත් වැහෙනකොට තත් හරි නෑ. ගලවල වෙන කෘති මේව දාගන්න. නොයේ දේවල්. මේක විදර්ශනාත්මක වුණොත් අපිට ගැටලුවක් නෑ. ඕවෙන් අපිට කිසිම ක්ලේශයක් එන්නේ එතනින් එහාට බුදුරජාන් වහන්සේ අභ්‍යන්තර දේවල් ගැනත් කතා කරන මන්සං නහාරු වට්ටි යට්ටි මින්ජං ආදී වශයෙන්. එහෙමත් දේවල් තියෙනවා. ඒව ගැනත් අපි ඒවයි ප්‍රතිවිරුද්ධ ස්වභාවයට කැමති නැහැ. පටිකූලේ එනවට කැමති නැහැ. නමුත් පටිකූලය යෝනිසෝ මනසිකාර කරන්න ඕන. ඒවයිත් එනවා. මාංශං අපේ තින් ශරීරයේ මාංශ පේශි තියාගන්න කැමති වෙන විදිහක් තියෙනවා. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා. නහරු හෙත් එනවා සමහර වෙලාවට ඉතින් අපේ නහර ගැට ගැහෙන්නේ ගෙට ගෑනවට අපි කැමති නැහැ. වේදනයි, කැක්කුම්. නැත්තම් නහර දුර්වල නොවි ගැට ගැහෙන්නේ නැතුව එහෙම තියෙන්න ඕන. නහර બ્લોක් වෙන්නේ නැතුව නේ. නහර ඔය තෙල් බැඳිලා ඒ මේ වෙලා නහර වල අවහිරතාවය තියෙනෝනේ. අපි කැමති ඒව එසේ නොවි තියෙනවා. නහර අවහිර වෙන්න බෑ. නහර ගැට ගැහෙන්න බෑ. නහර දුර්වල වෙන්න බෑ. හීන් වෙන්න බෑ. අන්න අපේ අනුකූලයි. ඒ වුණාට ඔය නහරවල අර පටිකූලයක් එනවා. ප්‍රතිවිරුද්ධ ස්වභාවය. එන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. ඉතින් ආවොත් මොකද කරන්නේ? ආවොත් මොකද කරන්නේ? ආ, ඉතින් අර අර අපි කතා කර උදාහරණ පොඩ්ඩක් ඉතින් සමහර විට කලර් ලයිට්ස් ළඟ නතර වුණා වගේ තමයි. නේ? එහෙම වෙනවා ඒක. යම් කිසි සිද්ධියක් දැන් ආහාරයක් හීන් වෙලා කියලා වෛද්‍යවරයා කියනවා. ඉතින් ඔකට බය වෙලා තැටි අරගෙන දුක් වෙලා කනගාටු වෙලා වැඩක් තියෙනවා. මොකද හීන් වෙලා තියෙන්නේ කියලා ඇහුවොත් ඉතින් ඇතුලේ තෙල් බැඳිලා කියලා. මොකක් හරි කියයි. ඉතින් අපි අකමැති ස්වභාවයක් හැබැයි. පටිකූලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ ස්වභාවයක්. ඉතින් එනවනේ. නහරවල ඔහම එනවනේ. අට්ටි ඇට අපි කැමති ඉතින් ශක්තිමත්ව හොඳට තියෙනවා නම් අස්ති පද්ධතිය අපේ ශරීරයේ ඇට තියෙනවනේ. ඕනම දෙයක එහෙම සැකිල්ල ශක්තිමත් නම් අපි පොඩ නැගිල්ලක් හදනකොටත් ඇට සැකිල්ල හොඳට හදනවනේ. අර අපි බීම් කියන්නේ පස්සේනේ ඉතින් ඕකේ බිත්ති බැඳලා ඔළුව හොස් කියලා තීන්ත ගහලා කපරාරු කරලා හැඩ වැඩ දාලා ඒවා කරන්නේ ඒවා පස්සේවනේ හරියට නිකන් අර මස් නහර ආම වගේ ඒවනේ ඊට පස්සේ නවත් අපි අට්ටි ඇටට කිල්ල බීම් එක මේක ඉතින් හොඳට දාගන්න ඕනේ. ඒ දැම්මත් දිරනවා නේද? හොඳ යකඩ වලින් හොඳට දානවා අපි. ඒ වගේ අට්ටි ඇට සැකිල්ල. අපි කැමති මේක හොඳට ශක්තිමත්ව තියෙන ඒ වුණාට දි รา යන. ටික කාලයක් යනකොට සියොම සියොම සිදුරු හැදිලා ඇට දුර්වල වෙනවා ඇට කැඩෙනවා. හැබැයි මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය පටිකූලේ එන්නේ. අපි කැමති නෑ අකමැති ස්වභාවයක් එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේවා මෙනෙහි කරලා තියාගන්න මේවා තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඒ හැටි එහෙම තමයි. අට්ටි විඤ්ඤාණ ඇට මිදුළු එහෙමනේ ඔවා දුර්වල වෙනවා. නානා ප්‍රකාර දේවල් මොනවා කරුවත් හරියන්නේ අන්තිමට. වය ධර්මයට යටත්නේ. සමුදේ වගේම වය හටගත්තා වගේම ඕනම දෙයක් වය වෙනවා. ඒකයි මේ සතිපට්ඨාන දේශනාවේදී නිතරම ওই දෙක මතක් කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට කේශාලෝමානකා දන්තා තචෝ හංසන්නහරු වට්ටි යට්ටි මින්ජා සමුදේ වෙනවා ශරීරේ. ඒවා ඇති වෙනවා. ඒවා ඇති වෙනවා. ඒවායි ශක්තිය, උපය, හැඩය, අලංකාරේ ඔක්කොමත් ඇති වෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ ඇති වෙච්ච මොකද වෙන්නේ? වය වැය වෙනවා. අපි ඔය සිංහලනොත් වැය වෙනවා කියන්නේ. ගෙවි ගෙවි යනවා. ගෙවි ගෙවි යනවා. අන්න ඒක මෙනෙහි කිරීම තමයි පටිකූල මනසිකාර කියන්නේ. පිළිවෙල භාවනාව එහෙම නෙමෙයි. ප්‍රතිවිරුද්ධ ස්වභාවය හේතුඵල ධර්මානුකූලව මනවින් මෙනෙහි කිරීම. මේ අපි මෙනෙහි කරන්නේ යථා ස්වභාවය. ඇත්ත తත්ත්වය. අපි ඔය ඇත්තට වැඩිය කැමති නැහැ. මං කලින් දවසක් කිව්වනේ. ප්‍රകൃතිය දකින්න බලන්න හරිය අකමැති. ප්‍රകෘතිය නැත්නම් අපි ඒකට කියන යථා ස්වභාවය නැත්නම් තතතාව කලුවට තියෙන කෙස් සුදු වෙන එක තතතාව යථා භූතය ඇත්ත తত্ত্বය සාමාන්‍යයෙන් අසුතව පුදුජන මට්ටමේදී හරියක නැතිව ඇත්ත ගැන මතක් කරනවට කැමති නැහැ කතා කරනවට කැමති නැහැ සිහිපත් කරනවට කැමති නැහැ නමුත් බුදුරජාන් වහන්සේ තථාගත ඇත්ත తত্ত্বය පැහැදිලි කරන ඇත්ත తত্ত্বයට මුහුණ දෙන ඇත්ත తত্ত্বයට මුහුණ දෙන්න අපිව ශක්තිමත් කරන මඟ පෙන්වන මහා කාරුණික කෙනෙක් වුණාන්සේ. ඒ ඇත්ත తত্ত্বයට මුහුණ දී ගන්න බැරි වුණාමයි අපි ওই දුක් ප්‍රශ්න ගැටලු ආදී දේවල් හදාගන්නේ. ඉතින් ඔය පටිකූල මානසිකාරයේ තුල සිදුවන්නේ අන්නේ වෙන දෙයක්. අපි කරන්නේ එහෙම දෙයක්. තවත් ඉස්සරහට පෙන්නනෝ වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත උනං කියලා ඒ මොනවද? වක්කම් ඉතින් වකුගඩු හදයන් හෘදේ වස්තුව යකන අක්මාව ප්‍රීහාව කියලා එක එක දේවල් තියෙන පෙනහලු කුඩා බඩවැල් මහා බඩවැල් ආදී වශයෙන් ওই ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය තියෙනෝනේ ඉන්ද්‍රිය ඔය ගැන ඔය කිය. ඔය කීපයක් කියලා තියෙන. තව ඉතින් ඕන තරම් ඉන්ද්‍රිය තියෙන. එව්ව කොහොමද? එව්වත් ඉතින් අපි කැමති මෙහෙම මෙහෙම තියෙනවන ะ. වක්කම් වකුගඩු මෙහෙම තියෙනවනම් ඉතින් හොඳට මුත්‍රා පෙරෙන්න ඕනේ. ඒවයි බාධාවක් නැතුව තියෙනවා. අන්න අනුකූල මානසිකත්. හදයන් හෘදේ වස්තු හොඳට වැඩ කරන්න ඕන දොස්තර මහත්තයා කියන විදිහට. ඒක අර හાર્ට් බීට් එක හරි ලෙවල් එකේ ඒ පරාසය ඇතුලේ තියෙනවා. එතකොටයි අපි කැමති. ඒක අඩු වෙනවට හෝ වැඩි වෙනවට කැමති නැහැ. හදය. ඉතින් ඕවා වෙන්නේ නැද්ද? ඒවා ඒ විදිහටම තියනවාද? අනුකූල විදිහටම තියනවාද? නැහැ. ඒකේ ප්‍රතිකූලයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය, අකමැති ස්වභාවය මතුවලා එනවා. ඕනම වෙලාවක ඉන්න පුළුවන්. අනිච්චං කියන්නේ ඒකනේ. නිච්ඡං කියන්නේ ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් කියන එක. ඒක මේ සෝබාධමයේ දෙයක් නේ. අනිච්ඡං. ඉතින් හදයන් අනිච්ඡං, වක්කං අනිච්ඡං, යකනං අනිච්ඡං, කේසා අනිච්ඡං, ලෝමා අනිච්ඡං. අන්න. පටිකූල මනසිකාරය. ඕනම වෙලාවක මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපේ කැමැත්ත තියෙන්නේ අර හෘදේ වස්තුව නිසි පරාසය තුල නියමිත ගානට ආත් වැඩ කරනවා නම් හෘදේ වස්තුව වැඩ කරනවා. පෙනහල්ල වැඩ කරනවා නම් නේ. අන්තං අන්ත ගුණ. අපේ ආහාර දිරවන ඒවනේ. පිත්තාශය අප්මාව ඔය වගේ ඉන්ද්‍රිය ශරීරයට කරන දේවල්. ඉතින් අපි මේවා මේ විදිහට තියෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාව වෙනවා. ඕවා හරියටම කිරලා මැනලා කියනවා මේ හෘදය මෙන්න මේ ගානට තියෙන්න ඕන, වකුගඩු මෙහෙම තියෙන්න ඕන, පිත්තාශය මෙහෙම තියෙන්න ඕන, වෙනහළු මෙහෙම තියෙන්න ඕන. කුඩා බඩවල් මහ බඩවල් මෙහෙම තියෙන්න ඕන කියලා ඉතින් ඕවට හරියට මෙෂර්මන්ට් හදලා ඉතින් අපි ඕක ගන්නවා ඉතින් ඔන්න අනුකූල මානසිකත්වයේ හදාගන්න. මේක මෙහෙම තියෙන්න ඕනේ. මොකද එහෙම තියෙන්නේ නැහැ සබදාමකම්. තියෙන්නේ අනිච්චම්. ඕනම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔය අවබෝධය, ඔය පිළිගැනීම අප තුල නැත්තම් අපි කලබල වෙනවා. අනිච්චම් වුණා. වෙනස් වුණා. විපරිණාමය වුණා. ඇති වෙච්ච එක නැති වෙන්න යනකොට ඔන්න කලබල වෙනවා. මේ කලබල වෙන්නේ අපි මේ පටිකූලය මෙනෙහි කරලා තියෙනවනම්. ප්‍රතිවිරුද්ධ ස්වභාවය මෙනෙහි කරලා තියෙනවනම්. ඒ අභ්‍යන්තර ඉන්ද්‍රිය. ඉතින් ඉඳලා දක්වන්නේ උදරියං කරේසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං ඕවයි කියවෙන්නේ ඔය අපද්‍රව්‍ය බහැර බහැර කරන දේවල් සමහර වෙලාවට. උදරියං කරේසං නොපැසුණු ආහාර සහ මල. කරිසම් කියන්නේ මල. ඒ වගේ දේවල්. පිත්තං සෙම්ම බුබ්බෝ ලෝහිතං. පිත සෙම සැරව ලේ සේදෝ දහදිය මේදෝ තෙල් අස්සු කඳුළු වසා වසා ගන්ති කේලෝ කෙල සිංගානික අසොටු ලසික සඳ මිදුළු මුත්තම් මුත්‍රා ආදී දේවල් ඉතින් ඒවා පිළිබඳවත් අපේ තියෙන්නේ අනුකූල මානසිකත්වයක් මේවා මෙහෙම මෙහෙම තියෙනවා ඉතින් අපි ඒවට මිනි හදාගෙන ආකෘති හදාගෙන සම්මුති හදාගෙන ඕවයි හිර වෙලා ඉන්නවා. මගේ ශරීරයේ මේ මේ මේ මේ දේවල් මේ මේ විදිහට පවතින්න ඕනේ කියලා. ඒක තිබුණට කමන්නේ ඒව උපාදාන කරගෙන නෙවෙයි ඉන්නේ. ඒකේ පටිකූලයට කැමති නෑ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවට කැමති නෑ. එනකොටම ඉතින් ඔන්න කම්පා වෙලා දුක් වෙලා নানা ආකාර විකාර වැඩ කරන්න පටන් ගන්නවා. මේකෙන් අදහස් කරන්නේ නැහැ අපි වරදවා තේරුම් ගන්න හොඳ නැහැ මේ ශරීරයේ සාමාන්‍ය විදියට පවත්ව ගන්න. ඒක ගැටලුවක් නැහැ අපි ආහාර පාන ගන්නවා වතුර නානවා අවශ්‍ය මූලික සෞඛ්‍ය පිළිවෙත පිළිපදිනවා. නිදියන ප්‍රමාණවත් විදියට බුදුරජාණන් වහන්සේ තේ ටික ගලානේ. අවුරුදු 45ක් ශරීරයේ පවත්ව ගත්තනේ. ඒ සඳහා උදෑසන පින්ඩපාත ගිහිල්ලා ආහාර ටිකක් සොයාගත්තා. ලෙඩක් හැදුනොත් ජීවකට එන්න කියලා බෙහෙත් ටිකක් ගත්තා. වතුර නෑ. ওই සූත්‍රවල සඳහන් වෙලා තියෙන බුදුරජාණන් බොහෝ වෙලාවට හවස්සොර වෙනාලා තියෙන. පච්චාබත්තේ. ඉතින් වෙනත් අප උපස්ථාන කරගෙන තියෙන ශරීරයේ නිදියගෙන තියෙන අවශ්‍ය ප්‍රමාණයට විවේකය අරන් තියෙන හැමදාම අනිවාර්යයෙන්ම පටිසල්ලාණය කරලා තියෙනවා හුදකලාව තනියම ඉඳලා කයට විවේකයක් ලබා දීලා තියෙන. ඉතින් ඒව සාමාන්‍ය දේවල්. ඒව බුදුවරු රහතුන් පවා කරලා තියෙන. මේ කියන්නේ ඒව නෙවෙයිනේ. මේ කියන්නේ අපි මේ ශරීරයේ තියෙන්න ඕන දේවල් මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියලා අනුකූල මානසිකත්වයක් හදාගෙන ආකෘති හදාගෙන ඒවට උපාදාන වෙලා ශරීරය පිළිබඳ මමත්ව හැඟීමක් ආත්ම සංඥාවක් ඇති කරගෙන ඇති කරගන්න මේ ගැටලුව ගැනනේ මේ කියන්නේ. මේ මේ විදර්ශනාත්මකව බලපුවාම ශරීරය එහෙම පවතින්නේ නැහැ. අපි කොච්චර කන්න දුන්නා ශරීරයට බඩගිනි වෙනවා ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවනේ. අපි කැමති බඩගිනි නොවෙනවා නමුත් බඩගින්න එනවා. පිපාසය නොවෙනවා නම් අපි කැමති පිපාසය එනවා. නිදිමත නොවෙනවා නම් අපි කැමති නිදිමත එනවා. වෙහෙස ඇති නොවෙනවා නම් අපි කැමති වෙහෙස එනවා. සප්‍රාණික බවටයි අපි කැමති ශරීරය. නමුත් අප්‍රාණික බව එනවා. එන්නේ නැද්ද? පටිකූලේ එනවා. ප්‍රතිවිරුද්ධ ස්වභාවය අපි අකමැති ස්වභාවය එනවා. ඉතින් මෙතෙන්දි තව විශේෂ වචනයක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන අසුචි කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවා. ඕකත් ඉතින් පරිවර්තනය කරලා තියෙන්නේ. අපි අසුචි කිව්ව ගමන් දැන් ඉතින් අපේ ඔළුවේ තියෙන්නේ කක්ක ගැන තමයි. අසුචි කියන්නේ කක්කවල. මේ භාවනාවේදී අසුචි කියන්නේ කක්කවලට නෙවෙයි කක්කවලට වෙනම වචනයක් මේකේ පාවිච්චි කරලා තියෙනවා කරීසං කියලා. කරීසං කියන්නේ මල. අපි මල මාර්ගයෙන් බැහැර කරන දේ. අසුචි කියන්නේ කක්කවලට නෙවෙයි. අනික මේ ධර්මතාවයක් අසුචි කියන්නේ. සුචි අසුචි. ඒකත් අර අපේ එක්තරා මානසික සුචි. සුචි මානසිකත්වය. අර සුබ සුචි වගේ මානසිකත්වයක. ඒ කියන්නේ අර අනුකූල මානසිකත්වය. ඒක නිසා අසුචිනෝ පච්ච වෙක්කති කියලානේ පච්ච වෙක්කති කියන වචනේ බලන්න. මෙහි යෙදিলা තියෙන ප්‍රත්‍යවේක්ෂා කරන. හොඳට නුවණින් විමසා බලන්න. අර අසුචි කිව්වේ මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය, අපි අකමැති ස්වභාවය. සුචි කියන්නේ අපි කැමති ස්වභාවය, මනාපගති. මේ ශරීරයේ ඔය අසුචිනෝ පච්ච වෙක්කති. නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. නොඑක ආකාරයෙන් මතුවලා එන ප්‍රතිවිරුද්ධ ස්වභාවය. নানা ආකාර කියන වචන අපි සිංහලෙන් පාවිච්චි කරන নানা ආකාර කිය. මතුවලා එන එක එහෙම. ඉතින් ඔන්න ඔය විදිහට ඉතින් ඔය හැම සමටහනක්ම කියලා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා මේ තමා තුළින් මේක දකින්න අජ්ජත්තම් වා අජ්ජත්තම් කියන්නේ තමා වශයෙන් සලකා බලන. ඒතර බහිද්ධාවා එහෙම සලකා බලන. අනිත් එක්කිනාගෙත් ඔය අනුකූල මානසිකත්වයේ සුචි මානසිකත්වයේ තියෙන. මගෙත් අනුකූල මානසිකත්වයේ තියෙන සුචි මානසිකත්වයේ තියෙන. ඉතින් ඒකෙන් ක්ලේශයක් ඇති නොවෙන්න තමයි අපි පටිකූලයේ අසුචිය මෙනෙහි කරන්නේ. මෙනෙහි කළා ඒක අවබෝධ කරගන්න, තේරුම් ගන්න, වටහා ගන්න. ඉතින් අපි අනිත් එක්කෙනා ගැනත් අපි ඉතින් කලබල වෙන්නේ අපි දන්නවා එයාගෙත් ওই මානසිකත්වයේ තියෙනවා. ධර්ම මාර්ගයට ඇවිල්ලා නැත්නම් ඉතින් පටිකූලයේ මෙනෙහි කරගන්න දන්නේ නැහැ. ධර්ම මාර්ගයට ආපු මේ මේ නිවන් මාර්ගට මේ බුදු මාර්ගට ආපු කෙනා විතරයි පටිකූලය කියන්නේ මොකද්ද අසුචිය කියන්නේ මොකද්ද පටිකූල මානසිකාරය කරන්න දන්නේ එයා විතරයි. දන්නේ නැති අය ඉතින් අනුකූල මානසිකත්වයේ තමයි ඉන්නේ. පටිකූල එනකොට ඉතින් හොඳටම කම්පා වෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒකත් එක්ක ලොකු මෝඩ සටනක් කරනවා. අන්තිමට ඒවයින් කෙලෙස් දුක් එකතු කරගන්නවා විතරයි. ඉතින් අපි ඕක අපි තුලින් දැකලා අනිකා තුලිනුත් දකින. අපි තුලින් දැකලා අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති. තමා තුලින් දැකලා තමන් විදර්ශනා කරලා පටිකෝල මනසිකාරය කරලා තමන් ඒ ගැටලුව ලියා ගන්නවා. ලියා ගන්න. දැන් අපිට ওই ශරීරය පිළිබඳ ගැටලු නැහැ. ගැටලු නැහැ කියන්නේ ওই වගේ අර අනුකූල මානසිකත්වයක් නැහැ දැන්. ඒ වයින් අපි අයින් වෙනවා. මොකද අපි පටිකූලය හොඳට ධර්මානුකූලව මෙනෙහි කරා. පටිකූල මානසිකාරයක. මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ සබාධමීම ලක්ෂණයක් ඒක එනවාමයි. නොවේවා කියන හැඟීමක්වත් අපි ඇති කරගන්න. ආවම අපි දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. ආවම අපි ඉතින් ඒකට උපස්ථානයක් කරන්න පුළුවන් නම් කරන එච්චරයි. දැන් බලන්න අපි වට එහෙම දේවල් කරනවනේ. ඇහැ පේන්නේ නැත්නම් අපි කාටියක් දාගන්නවනේ. ඉතින් ඔක වැරද්දක් නැහැ. හැබැයි චක්කුම් අනිච්චං කියන එක හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. මේ කාටි දැම්මත් කරන්න බෑ. මේ තව දුර්වල අපි අපි නම් කියන්නේ මේ ටික කාලයක් යනකොට කාචය දාලත් පේන්නේ නැති වෙනකොට අපි කියන්නේ මේ කාචය වැරද්ද කියලා. කණ්ණාඩියක් දාගන්නවා කණ්ණාඩියක් දාගෙන ඉතින් ටික කාලයක් යනකොට ඔන්න පෙනීම තව දුර්වල වෙනවා. මේ දුර්වල වෙන්නේ ඇහැ. අපි කියන්නේ කණ්ණාඩිය දැන් පරණ කණ්ණාඩිය දුර්වලයි කියන කණ්ණාඩිය මාරු කරනවා. ඉතින් දොස්තර මහත්තයා ළඟට ගියාමත් එයා බලලා දින ඕ මේක කණ්ණාඩිය වැරද්ද කියලා. අපි කණ්ණාඩිය මාරු කරමු කියලා. ඉතින් මාරු කරමු. මේ වැරද්ද තියෙන කණ්ණාඩිය නෙමෙයි. ඇහි ඇහැ තව තව තව තව දුර්වල වෙනවා. ඉතින් ඕක තමයි රකැකිල්ලගේ වැඩේ. ගැටලුව තියෙන එක තැනක උත්තරේ අපේන්නේ තව තැනකට. ඉතින් අපි ඔහොම කර කර යනවා ඉතින්. කැකිල්ලේ නඩු වලින් තමයි අපි යන්නේ ඉස්සරහට. ඉතින් කන්නාඩිය මාරු කරනවා. මාරු කරගොම ටිකක් හරියනවා. හොඳයි දැන් කන්නාඩිය කන්නාඩිය අරන් එනවා. තව ටික කාලයක් යනකොට දැන් කන්නාඩි කීතරම් මාරු කරලා තියෙනවද බලන්න. අපි කියන්නේ කන්නාඩි වල වැඩි දෝෂය කියලා. නෑ මේ ඇහි ප්‍රශ්නයක්. පටිකූලේ එනවා විපරිණාමේ එනවා ඉතින්. ඕක අපි අවබෝධ කරගෙන හිටියනම් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඕක බහිද්ධා වෙනොත් තේරුම් ගන්න ඕන. අජ්ජත්තයෙන් තේරුම් ගන්න මේ කය ආශ්‍රය කරගෙන බහිද්ධාවට ගියාම බහිද්ධාවේ රූප ධර්ම අපි බහිද්ධා රූප ධර්ම අනිත්‍යගේ රූප කායන් අපි දකිනවා අහනවා විඳිනවා ඊළඟට රූප ධර්ම වෙනත් ගහකොළ පරිසරයේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු දැන් අපි අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු බලන්නකෝ ඒවට අනුකූල මානසිකත්වයනේ අපි ළඟ තියෙන්නේ. ඉතින් ඒකේ පටිකූලේ එනවා. පටිකූලේ එනවා. දැන් අපි දෙරිප්පු දෙක දාගෙන යනකොට ඉතින් අපි අපේ අනුකූල මානසිකත්වය මොකද්ද? දෙරිප්පු දෙක හොඳට අපිට යන්න පහසුවෙන් තියෙනවා. මගදී පටිය ගැඩෙනවා. දෙරිප්පු. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඉතින් දෙරෙක්කෝ පරණ වෙනකොට ඒ පටිය කැඩෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඉතින් ඒක වෙන්න පුළුවන් දෙයක් නේ. පටිගෝලේ එන අපි කැමති නෑ දෙරෙක්කේ පටිය කැඩෙනවා. මොකද කැඩෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. ඕනම වෙලාවක ඒක වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් ඒක වෙනවා. දෙරෙක්කෝ විපරිණාම ධර්මයක් නේ. වය ධර්මයක් නේ. වාහනේ. අපි වාහනේ පදවගෙන යනවා. ඉතින් අපේ අනුකූල මානසිකත්වයේ බ්‍රේක් වැඩ කරන්න ඕන, ඔක්කොම සිග්නල් වැඩ කරන්න ඕන. මේ ඔක්කොම හොඳට වැඩ කරන්න ඕනේ. නමුත් මේ වැඩ කරන්නේ නැහැ සමහර වෙලාවට. ඕනම වෙලාවක ඕනෑම දෙයක් ඕනෑම තත්යකට වෙනස් වෙන්න පුළුවන්. රූප ධර්ම වල හැටි එහෙමනේ, නාම රූප ධර්ම වල හැටි එහෙමනේ. ඉතින් වෙනස් වෙනවා. නමුත් අපේ මානසිකත්වයේ නිතරම අනුකූලයි. මේක මට ඕන විදිහට වැඩ කරන්න ඕන. වාහනේ අතට ගත්තාම මම ස්ටාර්ට් කරා මට ඕන විදිහට යන්න තියෙන්න ඕනේ. අපි එහෙමනේ කියන්නේ. නැත්තම් වැඩන්නේ. කොහොම කියන්නේ? මේ මේ භාණ්ඩය අතට ගත්තා නම් මගේ වැඩේ කරගන්න පුළුවන් වෙනව නැත්තම් වැඩන්නේ නැහැ කියලා. එහෙම නැහැ. ඒක සමහර වෙලාවට අනුකූල නෙවෙයි. ඒකේ පටිකූලේ එනවා. ඉතින් ওই ස්වභාවය අපි අවබෝධ කරගෙන ඉන්න ඕනේ, තේරුම් අරන් ඉන්න ඕනේ. පටිගෝල මනසිකාරය කියන්නේ ඒකයි. මම තවත් ටිකක් ඕක එහාට ගෙනියන්න කැමතියි. දැන් බලන්න මිනිස්සු දිහා. මිනිස්සු දිහා බලන්න. මිනිස්සු පිළිබඳවත් අපි ඔය අනුකූල මානසිකත්වය හදාගෙන ඉන්නවා. මගේ සාමිපුරුෂයා මෙහෙම වෙන්න ඕන. භාර්යාව මෙහෙම වෙන්න ඕන. දරුවෝ මෙහෙම වෙන්න ඕන. <clears throat> මං කැමති විදිහට මං කැමති ආකාරයට පවතින්න ඕන. අල්ලපු ගෙදරෙක් කෙනා මෙහෙම වෙන්න ඕන. ඔෆිස් එකේ මාත් එක්ක වැඩ කරන එක්කෙනා මෙහෙම වෙන්න ඕන. මගේ බොස් මෙහෙම වෙන්න ඕන. මගේ ඇසිස්ටන්ට් මෙහෙම වෙන්න ඕන. මගේ සේවකයෝ මෙහෙම වෙන්න ඕන. කොහොම නැද්ද අනුකූල මානසිකත්වය? අනේ බුදුරජාණන් වහන්සේ අපිට මේ ශරීරය තුලින් විතරක් නෙවෙයි මේක බහිද්ධා වෙනුත් අපිට හොඳට උගන්වනවා. අපි බහිද්ධා වෙනුත් මේක තේරුම් අරන් තියෙනවා. ඉතින් අනුකූල මානසිකත්වයන් තියෙනවා. ඕවයි පටිකූලේ එන්නේ නැද්ද? ප්‍රතිවිරුද්ධ ස්වභාවය එන්නේ නැද්ද? අපි අකමැති වෙන තත්ත්වයන් ඒව තුලින් මතුවලා එන්නේ නැද්ද? මම කැමති මගේ භාර්යාව මෙහෙම ඉන්න ඕන. මම අකමැති දේවල් එයා තුලින් කියවෙන්නේ නැද්ද? කෙරෙන්නේ නැද්ද? කෙරෙනවා අන්න පටිකූලේ. අන්න ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ. අන්නාව අන්නේ වෙලාවේ මොකද්ද தත්තේ? අන්න එතෙන්දි තමයි රණ්ඩු වෙන්නේ. එතෙන්දි තමයි කෙලෙස් හදාගන්නේ. එතෙන්දි තමයි කලබල වෙන්නේ. එතෙන්දි තමයි කම්පා වෙන්නේ. ඒ ඒ දුක දුක්ඛ දෝමනස්සනං අත්තංගමයි. මේක ඉක්මවන්න පුළුවන් සිහිනුවන පවත්වාගත් එක්කෙනාට. පටිකූලයේ මෙනෙහි කරගන්න පුළුවන්. පටිකූලයේ ස්වභාවිකයි. මගේ ස්වාමි පුරුෂයා මෙහෙම මෙහෙම වෙන්න එහෙම තමයි අපේ හිතේ තියෙන්නේ. අපේ රුචිය නැත්තම් මනාපේ අනුකූලය එහෙමයි. එයාමට අනුකූලයි කියලා කියන්නේ ඒකනේ. නමුත් එයා තුලින් පටිකූලයක් එනවා. ප්‍රතිවිරුද්ධ ස්වභාවය මතුවලා එනවා. අකමැති ස්වභාවය මතුවලා එනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙන්නේ. මගේ දරුවෝ මෙහෙම වෙන්න ඕන. ඔන්න අනුකූල මානසිකත්වය. පටිකූලේ එනෝ ඉතින්. අර තමන් අකමැති ස්වභාවයේ දරුවන් තුලින් මතුවෙන ඒගොල්ලන්ගේ ආකල්ප, ඒගොල්ලන්ගේ හැඟීම්, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්, ඒගොල්ලෝ පවත්වන සම්බන්ධතා. ඉතින් ආන් එතෙන්දී අපි ඒ විදිහට සිහි නුවණ පවත්වේ නැතොත් අපි එතෙන්දී අර්බුදය ඇති කරගන්න. අපි එතෙන්දී ගැටලු ඇති කරන කම්පා වෙනවා. කම්පා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවේදී වචනයක් පාවිච්චි කරන අනිශ්චිතෝච විහෙරති කියලා වචනයක්. මේ අපි මේ ධර්මාර්ගයේ ගියාම අපි එන තැන ප්‍රතිඵලය සීනුවන පිටව ගත්තේ කියන අනිශ්චිතයි. අනිශ්චිත කියන්නේ ඒක එක ගැටෙන්නේ ඇලෙන්නේ මුලා වෙන්නේ නැහැ කියන එක. මේ පටිකූලය මෙනෙහි කරලා තිබුණොත් ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා ඒක ස්වභාවික දෙයක් කියන එක අපි මෙනෙහි කරගෙන තිබ්බොත් අතන ගැටෙන්නේ නිශ්චිත නැහැ අනිශ්චිතයි නැතකින්ච උපාදීයති උපාදාන කිරීමක් නැහැ ඉතින් ඔය පටිකූලය ප්‍රතිවිරුද්ධ ස්වභාවය මිනිස්යෝ තුලුනුත් වෙනවා අපිත් එක්ක මේ එකට ගත කරන අය. හැබැයි අපි ඒ අය ගැන අනුකූල මානසිකත්වයක් හදාගෙන ඉන්නේ. මෙයා මෙහෙම වෙන්න ඕන, මෙයා මෙහෙම වෙන්න ඕන, මෙයා මෙහෙම වෙන්න ඕන, මෙයා මෙහෙම වෙන්න ඕන. සමහර වෙලාවට ඒකට ප්‍රතිවිරුද්ධ විදිහට කතා කරන අය. අපි කැමති අපිත් එක්ක ඉන්න එක්කෙනා ආදරණීය විදිහට කතා කරනවනේ. ගෞරවණීය විදිහට කතා කරනවනේ. සමහර වෙලාවට අනාදරණීය විදියට කතා කරනවා. අගෞරවණීය විදියට කතා කරනවා. අන්න පටිකූලය, අන්න ප්‍රතිවිරුද්ධ ස්වභාවය. අන්න මත උනා. මත වෙන්න බැරිද? අපි නම් කියන්නේ නෑ නෑ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව. අන්න ඉතින්ට මෝන දී ගන්නයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කරන්නේ. සීනුවන පවත්ව ගන්න. මේ අපේ ඔතෙන්ද ඔතෙන්ද පුළුවන් සිහිනුවන පවත්වා ගත්තොත් පටිකූල මනසිකාරය කරලා තිබ්බොත් ඒක සතතාව හැටියට ඒක යථා ස්වභාවයක් ඒක හේතුඵල ධමයට අනුව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් අනිත්‍ය ධර්මතාවයට අනුව සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා තේරුම් අරන් හිටියොත් ගැටලුවක් නැහැ පටිකූලයට මුහුණ දෙන්න පුළුවන්. පටිකූලය මෙනෙහි කරන්න කියන්නේ පටිකූල මනසිකාරය කරන්න කියලා කියන්නේ පටිකූලයට එනකොට මුහුණ දෙන්න. අපි කියවනේ මේ ධර්ම මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ පලා යන්න නෙමෙයි කියලා. පලා යන්න බෑ කොහාටද පලා යන්නේ? මෝහන දෙන්නයි උගන්වන්නේ. ඉතින් පටිකූලේ එන බව දන්නවනම් පටිකූලේ ආපුවාම පටිකූලේට මූණ දෙන්න පුළුවන්. එතන දුක් වෙන්නේ, කම්පා වෙන්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, රණ්ඩු කරගන්නේ, ගහ මරාගන්නේ. නෑ. සංකාර දුක්ඛය හදාගන්න දෙයක් නැහැ. ඒකයි. ඉතින් ওই විදිහට අපේ කේසාලෝමා වලින් පටන් ගන්න මේ පටිකූලය අපි කේසාලෝමානකා දන්තාවල පටිකූලය මෙනෙහි කරලා විතරක් නතර වෙන්නේ අජ්ජත්තේ විතරක් නෙවෙයි බහිද්ධාවටත් යනවා. බහිද්ධාවා කායි. කායානුපස්සී විහෙරති. ආ අනිත් අයගෙත් ওই ස්වභාවය මතුවලා එනවා. දැන් අනිත් අය බලන්නකො අනිත්‍යයේ ශරීර ගතිලා ශරීර ස්වභාවයන් වලට අපේ තියෙන කැමැත්ත මනාපේ අපි ওই ශරීර ස්වභාවයන් වලට කැමතිනේ කාය ශක්තිය අනිත් එක්කෙනාගේ මගේ සහකරු හෝ සහකාරියගේ වර්ණය හැඩය කාය ශක්තිය පෙනුම ඕවා ගැන අනුකූල මානසිකත්වයක් නැද්ද බලන්න හොඳට හිත අවංකව හිතලා බලන්න නැද්ද කියලා තියෙනවා ඉතින් ටික කාලයක් යනකොට ඒකේ ප්‍රති ප්‍රතිකූලයේ පටිකූලයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එන්නේ නැද්ද එනවා ඒක. ඉතින් ඒක එන බව දැනගෙන හිටියනම් ගැටලුවක් නෑ. නේ. ඒකයි. ඉතින් හැම දෙයක් තුළින්ම අපි මේ ඔය පටිකූලයේ දකින ප්‍රතිවිරුද්ධ ස්වභාවය දකින. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ කමටහන් මේක හරි වැදගත් කමටහනක් ඊටාම නමුත් මේක අපි තෝරලා තියෙන විදිහ නම් එච්චර හොඳ නෑ මේ භාවනා ශාස්ත්‍රයේ මේව පිළිකුල් භාවනා කියලා තමයි උගන්වන්නේ. කේස් පිළිකුල්, ලොම් පිළිකුල්, නිය පිළිකුල් කියලා පිළිකුල් කරන්නමයි උගන්වන්නේ. ඉතින් හැදෙන්නෙම අකුසල මානසිකත්වයක්. දකිනකොටම ඉතින් මේ හිත කල කිරවන නැත්නම් හිතේ ද්වේෂයක් අමනාපයක් ඇති කරන එකක් මේ මේ විදර්ශනා කමඨහන් මේවා යථා ස්වභාවය දකින්න මේ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ යථා භූත ඥාන දර්ශනයට උගන්වපු කමඨහන් ඒවා ඉතින් පැහැදිලි කිරීමේ වැරද්ද නිසා මේ මේවා කෙරෙහි ඇති කරගෙන තියෙන්නේ එක්තරා සියුම් අකමැත්තක් සියුම් ද්වේෂයක් ඒව අකුසල් හදාගන්නේ අපිට මේ කමටහන් දීලා තියෙන අකුසල් හදාගන්න නෙමෙයි. පිළිකුල් කරන්න නෙමෙයි මේවා දීලා තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය යථා ස්වභාවයක් බව අවබෝධ කරගෙන ඒකත් එක්ක ඉන්න පුරුදු පේන ඇහැ තමයි අපේ අනුකූල මානසිකත්වය. හැබැයි පේන ඇහැ ඇහි පටිකූලේ නෝ ටික කාලයක් යනකොට. ඒ තමයි නොපෙනෙන ඇහැ. අනිතානේ අවශ්‍යයි. එහෙමයි. මේ පටිකෝල කෝල කියන්නේ යු එහෙමයි දේශනා කරන්නේ ඔව් යුර කියන ඔව් යුර අද්දර අයින කියන අදහසක් තියෙන කූල කියන එකනේ මේ පැත්ත මේ යුරටත් එහෙමයි කූල කූලය දෙන පාලි භාෂාවේ එහෙමයි එතකොට මේ පටිකෝල කියලා කියන්නේ අර යුරට සමාන්තරව උඩට ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධයි. ඔව් එහා යුර මෙහා යුරනේ ඉන්නේ අපි. පිළිකුල කියන වචනින්වත් අපි යොදාගෙන තියෙන විදිය මම හිතන්නේ අරවල් අර්ථය ගන්න තියෙනවා. මම හිතන්නේ ව්‍යවහාරයට ගිහිලා තියෙන්නේ පිළිකුල කියන්නේ අර මේ මානසින් ප්‍රතික්ෂේප කරන ගතිය. අර අර අන්නේ ඒක අර ජුගුස්සාජනක ජුගුස්සාජනක ගතිය තමයි අර විවාහරයට ගිහිල්ලා තියෙන්නේ. එහෙමයි. පිළිකුල කිව්ව ගමන්ම ගන්නෙ මේ අර යෝක්සාජනක බව. එහෙම. ඒක එන පිළිකුලට ඕවලත් වෙලා දැන් අර්ථය වැහිලා තියෙනවා. අර්ථය වැහිලා තියෙනවා. එහෙමයි. ඉතින් මේ පුණහාමුදුර මතක් කරේ අදහස. ඉතින් ওই විදිහට අපි මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය මේක ධර්මතාවයක් ස්වභාවයක් මේක ඒක ඉතින් අපි ඕක පිළිගන්න කැමති නෑ අපි ෆෝම් වෙලා තියෙන්නේ ආකෘතිගත වෙලා තියෙන්නේ අර අනුකූල පැත්තට තමයි. ඉතින් අපි ඒකත් එක්ක ගැටේ. හොඳයි ඉතින් මම ඔය අද මේ විපස්සනා කමඨහන් වලින් කායානුපස්සනාවේ පටිගෝල මානසිකාරය ගැන පමණයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන් සිට සාකච්ඡාවට එළඹෙන්න අපි කැමති වෙනවා. ඉතින් අපි බලන්න ඕන මේ අපේ මනසේ තියෙන මේ අනුකූල මානසිකත්වයන් කොයිතරම් අපි හදාගෙන තියෙනවද? ශරීරය පිළිබඳව, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පිළිබඳව. ඊළඟට අපි වටා අපි අපිත් එක්ක ජීවත් වෙන අනිත් මිනිස්යන්ගේ ශරීර, ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ගැන, ඒගොල්ලන්ගේ චර්යා රටාවන් ගැන. ඊළඟට අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගැන කාලගුණ දේශගුණ தත්වයන් පිළිබඳව ඊළඟට තවත් එහාට ගියාම යම් යම් සමාජ තත්ත්වයන් සමාජ වටපිටාවන් පිළිබඳව අපේ අනුකූල මානසිකත්වයන් රැසක් තියෙනවා. ඒක පැත්තකින් ඒක වැරදි කියලා අපිට කියන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ අනුකූල මානසිකත්වයේ වැරදි කියන එක නෙමෙයි. මෙතෙන්දී අපි පටිකූලය එන බව පටිකූලයකුත් තියෙනවා මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයකුත් තියෙනවා ඒක යම් මොහතක ඕනම මොහතක මතුවෙන්න පුළුවන් අන්න මතුණාම අපි මේ ක්ලේශය හදාගන්න නැතුව ගැටලුව හදාගන්න නැතුව ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඒතෙන්ට ශක්තිමත් වෙන්න තමයි මේ පටිකූල මානසිකාරය කරන්න කියන්නේ නිතරම ඉතින් ශරීරයේ කොටස් 32ක් ආශ්‍රය කරගෙන තමයි ඕක කියලා තියෙන්නේ. ඉතින් ශරීරයේම මේ රූප ධර්ම සම්බන්ධයෙන් ගත්තම අපි එතනින් එහාටත් බහිද්ධාවටත් මේක ගෙනියනවා. ඉතින් ඒ විදිහටයි මේක යන්නේ. මේක මෙනෙහි කරලා බලන්න හොඳට මේ අනුකූල මානසිකත්වයන් කොච්චර තියනවද කියලා බලන්න අපේ ජීවිතේ. අද දවස පුරාම මේක බලන්න. අද දවසෙත් පුළුවන්, හෙට දවසෙත් පුළුවන්. අපි ආයි සාකච්ඡාවට ආයි අපි යමු වෙන්නේ හෙට නෙවෙයි අනිද්දාවේ. ඒකකම් බලන්න පුළුවන් කොච්චර අනුකූල මානසිකත්වයන් තමන්ගේ ශරීරය ගැන තමන්ගේ ජීවිතය ගැන තමන් ඉන්න ස්ථානය ගැන තමන්ගේ වටපිටාව ගැන තමන් එක්ක එකට ඉන්න පුද්ගලෝ ගැන ඒගොල්ලන්ගේ ශරීර ගැන ඒගොල්ලන්ගේ වැඩ ගැන ඒගොල්ලන්ගේ ආකල්ප ගැන කොයිතරම් අනුකූල මානසිකත්වයන් හදාගෙන තියෙනවද ඒකේ ඒ හැම එකේම පටිකූලයේ නිතරම මෙනෙහි කරන්න පටිකූලයේ බලන්නේ ඒක එන්න පුළුවන්ද ඒක එන්න පුළුවන් මම මගේ ශරීරයේ මේ මේ විදිහට පවතින්න ඕනේ කියන අනුකූල මානසිකත්වයක් හදාගෙන තිබුණට මම කැමති මේ ඇහැ පෙනිපෙනී තියෙන ඕන. නමුත් ඕනම වෙලාවක නොපෙනී යන්න පුළුවන්. ඒක ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ පටිකූලේ එන්න පුළුවන්. ඉතින් ඒක නිතරම මෙනෙහි කරලා තියාගත්තම ආවම අපිට හරි සැහැල්ලුවෙන් පිළිගන්න පුළුවන්. පටිකූලේ ආපුවම දැන් දන්න කෙනා නෙමෙයි එන්නේ. අපි දන්නෝ මෙයා එනවා කියලා. ඉතින් ආපුවාම සැහැල්ලුවෙන් පිළිගන්න පුළුවන්. පටිකූල එන බව අපි දන්නෝ. අර ඒක දන්නෙත් නැති කැමතිත් නැති පුද්ගලයාට හරි අමාරුයි පටිකූලේ ආපුවාම පිළිගන්න. ඒකෙන් පලා යන්න හදනෝ තල්ලු කරන්න බලනෝ ඒක නොවේවා කියනෝ. නොඑක ඉතින් ප්‍රශ්න ගැටලු. ඉතින් ඔන්න ඔහොමයි මේ බුදුජාණන් වහන්සේ අපට උගන්වන මහා සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනාවේ ඇතුළත් මේ පළවෙනි විදර්ශනා කමඨහන් යථා ස්වභාවය අවබෝධ කර ගැනීම විපස්සනා කියන්නේ අපි විපස්සනා නමින් සාකච්ඡා මාලාවක් කරගෙන ආවා. ඉතින් මෙතෙන්ට ආපුවාම අපිට පේනවා පටිගූල මානසිකාරය. හොඳයි. මම ඔතකින් වගේ සාකච්ඡාව නිමා කරලා අදහස් දැක්වීමට අපේ පුණහාමුදුර පළමුවෙන් මේ ඉදිරිපත් වුණා. ඉතින් ඒ වගේ අනිත් ඇත්තන්ටත් අපි මේ ඉතිරි කාලය මේ ඇත්තන්ට ඉඩ තියෙනවා. තව දුරටත් මේ පිළිබඳව මේ අපි කරගෙන යන භාවනාව පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න, ඒ වගේම ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අපි අවස්ථාව සලසනවා මෙතෙන් සිට. හොඳයි. ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දැන් මේ ඉතිහාපත භාවනා වගේම පටිකූල මානසිකාර්ය එදිනෙදා මේ එදිනෙදා මේ ජීවත් වෙන ගමන් අකින්න ඕන අකින්නද අකිනෙක්ද අපි භාවනාව කියලා එහෙමද අපිට හිතෙන්නේ නැත්නම් වාඩි වෙලා වෙලාවක් හරිගෙන අපි ඒක මෙනෙහි කිරීම පළමුවෙන්ම කළ යුත්තේ කියලා දැනගන්න මම කැමති සම්මාන. ඔව් හොඳයි. අපිට පුළුවන් අපි දැන් අර මුලින් වාඩි වෙලා කරන එකට යොමු වුණා නම් වැඩිය හොඳයි. දැන් අපි විවේක තැනක ඒකට නිචීරියවක් නැහැ පහසු තැනක ඉඳගෙන කය දැන් කායානුපස්සනාව නිසා අපි ශරීරයම එතෙන්දී කමඨහන කරගෙන ශරීරයේ අර අනුකූල දේවල් ඉස්සර වෙලා බලනවා. අපේ කේශාලෝමා නකා දන්තා පිළිවෙලටම යන්න පුළුවන්. ඒ ඒ බුදු පියාණන් වහන්සේ අපිට කමඨහන කියලා දීලා තියෙන පිළිවෙලටම ගිය හැකියි. එතකොට කේශාවලට හිත යොමු කරනවා තමන්ගේ කේශ කේශ කලාපේ. ඉතින් බලනවා මම කැමති මගේ කේශ කලාපය කොයි විදිහට තියෙනවද? කොයි විදිහට තියෙනවටද කැමති කියලා. මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය දැන් අපේ මේ සම්බන්ධතාවය අපි අපි සාමාන්‍යයෙන් කැමති වෙන්නේ එක දිගටම අපේ පැය දෙක කාලය තුලම අපේ සම්බන්ධතාවය එක දිගට පවතිනවනේ අපි කැමති. සාමාන්‍ය අපේ අනුකූල මානසිකත්වය එහෙමයි. ඒ වුණාට හිටි ගමන් විවිධ හේතු ඵල ධර්මානුකූලව මේ සම්බන්ධතාවය හිටි ගමන් වෙනස් වෙනවා. ඒක එහෙම වෙනවනේ. එතකොට අර පටිකූලයේ ආය ප්‍රතිවිරුද්ධ ස්වභාවය අපි අපි අකමැති ස්වභාවයක් ආව. නමුත් අපිට එතෙන්දී ඒක වෙනවා කියන එක පිළිබඳව අපි දැනුවත් නම් එතන සිහිනුවණින් යුක්තව අපිට මේ අවස්ථාව මේ පසු කරන්න පුළුවන්. මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් නැවතත් මම අර ප්‍රශ්නේ අහපු මහත්මියගේ ප්‍රශ්නෙට අවධානය යොමු කරන්න කැමතියි. ඉතින් වාඩි වෙලා තමන් පහසු විදියට ඉතින් ඉඳගෙන ශරීරය අර බුදු පියාණන් වහන්සේ කමඨහනේ දේශනා කරපු විදිහටම අපිට පුළුවන් මේ භාවනාව පටන් ගන්න. ඉතින් තමන් බලනවා මම අර කිව්වා වගේ කේස කලාපේ කේස පිළිබඳව තමන්ගේ අනුකූල මානසිකත්වය, තමන්ගේ කැමැත්ත, රුචිය, මනාපය කොහොමද කියලා. ඒ එහෙම කැමැත්තක්, රුචියක්, මනාපයක් තියෙන්න පුළුවන් නේ. හැමෝට මෙහෙම ඒවා තියෙනවා. නැහැ කියලා අපි කියන්නේ නැහැ. ඉච්ඡා කියලා ඒකට පාලියෙන් කියන්නේ. ඉතින් එහෙම රුචියක් මනාපයක් තියෙන අනුකූල මානසිකත්වයක් තියෙන. ඒක හොඳට බලන්න ඕන ඉස්සර මම කැමති කොයි විදිහට තියෙනවද? ඒ එක්කම පටිකූලය මෙනෙහි කරන්න මම කැමති මගේ කේශ කලාපය කලුවට, ඔපයට, දිගට තියෙනවනම් ඊට වැඩි වෙනස් විදියකට කැමති වෙ නැත්තොත් තියෙනවා. සමහරු කොටේවට කැමති. සමහරු කර්ල් කරගන්න කැමති. සමහරු එක එක විදිය කැමැත්ත තියෙන. අනාපයන් ගොතන්න කැමති. නොඑක් විදිය. ඉතින් ඒ කැමැත්තට ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඕන වෙලාවක එන්න පුළුවන්. ලෝම ශරීරේ ලෝම කොයි කොයි විදිහට තියෙනවද කියලා. නඛා නියපොතු කොහොම තියෙනවද කැමති. ඒකේ ප්‍රතිවිරුද්ධය තමයි පටිකූලය කියන්නේ විතරයි. ඒක ඕන වෙලාවක එන්න පුළුවන්. දැන් වාඩි වෙලා ඉඳගෙන තමයි මේ මෙනෙහි කරන්නේ. ඒ වයිදී ඉතින් S2 පියාගන්න ඕනේ S2 පියාගන්න ඕනේ. දැන් නකා කිව්වම Tamange නියපොතු ටික දිහා බලන්න පුළුවන්. බලලා මේ මගේ නියපොතු මේ 10ක් තියෙනවා. මේ 20ක් තියෙනවා. කකුල් වලක් ගත්තා. ඉතින් මේව කොයි විදිහට තියෙනවටද මං කැමති. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඕන වෙලාවක එන්න පුළුවන්. දන්තා දත් ටික බලන්න පුළුවන්. කණ්ණාඩියෙන් තොන්න ටිකක් බලන්න පුළුවන්. අල්පම මගේ දත් ටික කොයි විදියට තියෙනවටද මම කැමති. ඉතින් ඒවට හදාගත්ත ආකෘතිත් තියෙන හරි පුදුම. ඒ කියන්නේ සමාජයෙන්නේ සමහර ඒවා අපිට දෙන්නේ කොණ්ඩේ මෙහෙම තියෙන්න ඕන, මූණ මෙහෙම තියෙන්න ඕන, දත් ටික මෙහෙම තියෙන්න ඕන, නියපොතු මෙහෙම තියෙන්න ඕන. ඇඟ මෙහෙම තියෙන්න ඕන, ආව මෙහෙම තියෙන්න ඕන කියලා සමහර වට ආකෘති හදලා දීලා තියෙන සමාජෙ. ඉතින් අපි දන්නේම නැතුව ඕවට යට වෙනවා. ඊට පස්සේ ඒ වෙන කෙනෙක් හදලා දීලා දෙන ආකෘතිය අපේ එකක් බවට පරිවර්තනය වෙනවා. අපි අර සත්තාරෝපණය වෙනවා කියලා කාරණයක් කිව්වේ. ඇඳ ගන්නවා කියලා අපි ඕකට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ. ඉතින් අපි ඇඳ ගන්න. කොහොම ඒවා තියෙනවා. නමුත් ඒ අනුකූල මානසිකත්වය ට ප්‍රතිවිරුද්ධ පටිකූල මානසිකත්වය. ඉතින් මුළු ශරීරයේම කොටස් ටික ওই 32 පිළිවෙලට අරන් බලන්න පුළුවන්. ඒක ඉතින් වාඩි වෙලා ඉඳගෙනම කරන්නත් පුළුවන්. එක තැන. එහෙම පුළුවන්. ඊළඟට වාඩි වෙලා ඉඳීමම අවශ්‍ය නැහැ. අනිත් දේවල් වල පටිකූලය මෙනෙහි කරන්න. අපි උදාහරණයක් හැටියට ගමු. දැන් අපි මොකක් හරි කපන්න පිහි අතට ගන්නවානේ. මොකක් හරි දෙයක් කපන්න පලා ටික ලියන්නේ ලෝලුවක් කපන්න වෙන දෙයක් කපන්න පිහිය අතර ගන්න ඕනේ. දැන් අපේ මානසිකත්වය මොකද්ද පිහිය ගැන? පිහිය කැපෙන්න ඕනනේ. පිහිය අතර ගත්ත ගමන් පිහිය කැපෙන්න ඕන කියන මානසිකත්වය. ඒක තමයි අනුකූල මානසිකත්වය. ඉතින් නමුත් කපන්න මේක අල්ලලා කපනකොට පිහිය කැපෙන්නේ. කවුරු හරි එකෙන් වෙන මොනවා හරි කපලා ඒක පිහිය මොට වෙයි. මොහහත නැතුව ගිහින්. අන්න පටිකූලයාව. දැන් මොකද කරන්නේ? ඔන්න ඔතෙන්දි තමයි ඒකේ නිවන නැති වෙන්නේ. ඔතෙන්දි තමයි පස්තු වෙන්නේ. කවුද මේ පිහිය ගත්තේ? හ්ම්. ඒ එහෙම නැත්තම් මේ තියෙන තැන නෑ සමහර වෙලාවට. අපි ඉතින් පිහිය හොයාගෙන අපි දන්නු පිහිය අතන තියෙන. එතන තියෙන්න ඕනේ ඒ එහෙම තමයි. නමුත් තියෙන තැන නෑ බලපුවා. වෙන තැනක තියෙන. එතන ඇත්තෙම නෑ. එහෙ නැත්තම් පිහිය ගත්තාම මේක මොට වෙලා කැපෙන්නේ. අන්න පටිගෝලය බාහිර දේවල් වලින් අපි බලන්නේ. නේ? ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි සිහිනුවණින් යුක්ත නම් මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් බව දන්නවනම් හේතුඵල ධර්මානුකූල අවබෝධය නම් අපි මේ අවස්ථාව බොහෝම සිහිනුවණින් මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්. මම ඉතින් කවන දේ පැත්තකින් තියලා මම පිහිය මැද ගන්නවා. පිහිය මැදගෙන නැත්නම් මදින මට බැන්නම් වෙන පුළුවන් කෙනෙකුට දීලා මේ පිහිය පොඩ්ඩක් මැදලා දෙන්න. මේකෙන් අපි වැඩි කරගන්න. එතන ක්ලේශයක් උපද්දගත්තේ නැහැ. මොකද දාන්නෝ මේක ප්‍රතිවිරුද්ධ ස්වභාවය හැමතිස්සෙම පිහිය මැදලම තියෙන්නේ නැහැ මොට වෙනවා ඒක කපන්න කපන්න ප්‍රතිවිරුද්ධ ස්වභාවය අර පටිකූලේ ඒක තුලිනුත් දකින්න අන්න ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් තුලින් අපි වැඩක් කරන වත්තට ගියා කියන්නේ හිතන්න ඉතින් අපි වැඩේ කරන්න හිතාගෙන යන්නේ හොඳට පායලා තියෙන වහිනෝ මැදදී අන්න අපි අකමැති ස්වභාවය ආවා ගමනක් යනවා ඉතින් කොහොමද උඩේ ගෙනියන්නෙත් නැහැ යනවා ඉතින් පායලානේ තියෙන්නේ වහින ඇස්සක් නැහැ නේ කිය. මගදී වහින ප්‍රතිවිරුද්ධ ස්වභාවය. සුබාධමේ දේවල්. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරද්දී මේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය එනවා. පුද්ගලයෝ පුද්ගලයේ සමුවෙන්න යන්නේ අපි නිතරම අනුකූල මානසිකත්වයේ ඉන්නේ. මෙයා මගේ වැඩේ කරලා දෙයි. මට මේ උදව්ව කරයි. ඔහොමනේ අපි යන්නේ නිතරම. සේවා ස්ථානයකට කාර්යාලයකට නැත්නම් පුද්ගලිකව පුද්ගලයෙක් මුණ ගැහෙන්න යන්නේ. ඒ අනුකූල මානසිකත්වෙන්නේ අපි යන්නේ. හැබැයි ගියාම ප්‍රතිකූල මාන තත්ත්වයේ උතන උදා වෙලා තියෙන පුළුවන්. ආහා අද බෑ අද බෑ මේවා කරන්න. මේ මේක අඩුපාඩුයි මොනවා හරි කියලා ඒ වැඩේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය අපේ අකමැති ස්වභාවය එතන මතුවෙන්න පුළුවන්. හැබැයි අපි කෙලෙස් උපද්ද ගන්න නැතුව ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙනම් ඔබතුමී මගෙන් අහපු ප්‍රශ්නයට අනුව ගත්තොත් එක පැත්තකින් අපිට මේ පටිකූල මානසිකාරය වඩන්න පුළුවන් වාඩි වෙලා. එතෙන්දි තමන්ගේ ශරීරය කමටහන කරගන්න පුළුවන්. වාඩි වෙන්න ඕනෙත් නෑ අපි ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරනකොට පුද්ගලික ආශ්‍රය කරනකොට වැඩවල යෙදෙනකොට කාලගුණ දේශගුණ තත්ත්වයන් එක්ක ඉන්නකොටත් ඒකේ ප්‍රතිවිරුද්ධය පටිකූලය මෙනෙහි කරන්න පුළුවන්. දැන් පැහැදිලිනේ කමටහන වඩන හැටි. උසස්. උසස් දෙකක් ස්වාමීන් වහන්සේ අවසරයි මේ ඔව් කියන්න. ඔබතුමීගේ මයික් එක ඔෆ් වුණා. ස්වාමීන් වහන්සේ මේ පටික්කුල ඔව් පටි පටික්කුල මානසිකාරයෙන් මේ ජීවිතය සහ ද්‍රව්‍ය භාණ්ඩ ගැන අවබෝධමත් වන විට උපාදානයේ නොවීම නිසා ස්වභාව ධර්මයටම අතහැරී යනවා බවක් පේනවා නොවේද? ඔව් ඒක හරි. පටික්කුල මානසිකාරයේ තුලින් අපි අවබෝධ කරගන්නේ යථා ස්වභාවය. අර ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන්නේ මොහොකාරී තියෙන වැරද්දක් නෙමෙයි. ඒකේ තියෙන යථා ස්වභාවයනේ ඇත්ත తත්වේනේ. සුදු එක කළු වෙන එක යථා ස්වභාවය. හොඳට තියෙන එක කැඩෙන එක යථා ස්වභාවය. එතන අපි තමයි අර අනුකූල මානසිකත්වය කියලා එකක් හදාගෙන තියෙන්නේ. නමුත් මේ දෙකේම තියෙන සුචියයි අසුචියයි දෙකම ඒක යථා ස්වභාවය. වර එක හොඳට පෙනි පෙනී තියෙන හැ සහ නොපෙනී යන හැ. දෙකම යථා ස්වභාවයනේ. එතකොට අපිට ඒක යථා ස්වභාවයේ විදිහටම තේරුම් අරගෙන පිළි අරගෙන අපි දෙයකට යථා ස්වභාවය දැකලා අවබෝධ වෙලා පිළි අරගෙන දැන් ඔබතුමා මේ පාවිච්චි කර වචනේ යථා ස්වභාවයටම අතහැරලා දාන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. අන්න ඒ ගුණයටයි බුදුරජාණන් වහන්සේ අර තත තථාගත කියලා කිව්වේ. තථාගත අර තතතාවටම ගියා. යථා ස්වභාවයටම ගියා. ඒකම පිළිගත්තා. ඒක බාරගත්තා. සතිපට්ඨාන දේශනාවේ අනිශ්චිතෝ ච විහෙරති කිව්වෙත් ඒකම. අනිශ්චිතෝ ච විහෙරති. ඔව්. ඒක හරි. මේ යථා ස්වභාවය තේරුණා. මේ යථා ස්වභාවයට මේක අතහැරලා දාන්න පුළුවන්. නේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ආපුවාම පිළිගන්න පුළුවන්. ඒක එක්ක ගැටෙන්නේ නැතුව. ඒකත් එක්ක ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒකයි. එහෙමයි සයන්හන්ස. හොඳයි එහෙනම් අපි අදට මේ අපේ සදාම් හමුවට ගන්න පුළුවන් කාලය නිමා වෙලා තියෙනවා. අපි උදෑසන 6ට කාලයයි මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ කාලය නිමා වෙලා තියෙනවා. අද අපි සතිපට්ඨාන නැත්නම් සිහිනුවණින් යුක්ත ජීවිතේ ගොඩනගන්නේ අපි මේ මේ ඇලීම් ගැටීම් මුලාවීම් සිද්ධ වෙන්නේ සිහිනුවන පවත්ව ගන්න බැරි වුණා. ඉතින් අපි සිහිනුවන දියුණු කරලා සාමාන්‍ය දිනදා ජීවිතයේ වැඩ කටයුතු පිළිවෙලට ගැටුම් නැතුව කරනවා විතරක් නෙවෙයි ඊට වඩා ගැඹුරු තලයකට ගිහිල්ලා යථා ස්වභාවය අවබෝධ කරගන්නත් අපිට ಉಪකාරී වෙන්නේ මේ සිහිනුවනමයි. ඉතින් ඒක දැන් අපි මේ පැත්තට ඔන්න යොමු වුණා. දැන් අපි අර ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති මගින් එක්තරා કૃතිම විදිහකට මේක පටන් අරන් ස්වභාවිකත්වයට ඇවිල්ලා එදිනෙදා ජීවිතයේ ස්වභාවිකව මේ සීනුවණින් ගත කරන්න හුරු වෙනු අපි තවත් අපේ අවසාන පියවර ඉදිරි පියවරට යනවා අර නාම රූප ධර්ම වල යථා ස්වභාවයත් අවබෝධ කරගනිමින් ඉන්න. එතකොට අපි අද කායානුපස්සනාවෙන් යොමු වුණේ රූප ධර්ම පැත්තට. මේ කය කියන්නේ රූප ධර්මයට අයිති දෙයක්. අජ්ජත් කාය වෙන්නත් පුළුවන්, බහිද්ධාවා කාය වෙන්නත් පුළුවන්. කොයිකත් රූප ධර්ම පැත්තටයි වැටෙන්නේ. දැන් ඔන්න අපි කය මූලික කරගෙන රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගැනීමේ පැත්තට අපි දැන් යොමු වුණා. විපස්සනා. ඇතිතත් ඉතින් අපි යතන දෙකක් දකින එකක් තමයි අපේ මේ අනුකූල මානසිකත්වය. ඒක එක්තරා විදිහක සමහර තැනකදී අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් සංගාක් තැන්වලදී බලපුවම මේ අනුකූල මානසිකත්වයේ මහා විකෘතියක්. පිස්සුවක්. නහ වැඩකට නැති මෝඩ අදහස් තියාගෙන ඒව එක්කෝ අර වාණිජත්වයෙන් වෙළඳ සමාජයේ විසින් හදලා දෙන මහා පුහු ආකෘති. මේක මෙහෙම වෙන්න ඕන, මේ විදිහටම තියෙන්න ඕන, වෙනස් වෙන්න බෑ. අපේ මෝඩකමට අපිත් ඕක කර තියාගන්න. ඉතින් ඒවා දිහා හොඳට බලන්න. ඉතින් බලපුවාම අපිට ඔය ඒ ඒ අනුකූල මානසිකත්වයක් අත්හැරලා දාන්න පුළුවන් සුචිය. සුචිය. ඊළඟට ඕකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය, පටිකූලය, අසුචිය. එනකොට අපි ඒක අවබෝධ කරගන්න. ඒක මේකෙම කොටසක් හැටියට. මේ මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ අවස්ථා දෙකක් ඇත්ත වශයෙන්ම ගත්තොත්. ඉතින් ඒක නිසා අපි දකින්නේ එතන යථා ස්වභාවය. ඉතින් මේ විදිහට භාවනා කමඨහන වඩන විදිහත් අපි කතා කරා පරියන්කේ ඉඳගෙන ඉමත් පුළුවන්. ශරීරයේ කමඨහන කරගෙන ඊට පස්සේ එදිනෙදා වැඩ කරන ගමනොත් ඒවයි යථා ස්වභාවය පිළිබඳ මෙනෙහි කරන්න පුළුවන්. මේ යථා ස්වභාවය දැක්කම අපි පටිකූලේ ආවට ගැටෙන්නේ නැහැ. දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ, රණ්ඩු කරන්නේ නැහැ, ඇලෙන්නෙත් නැහැ. සමාජ ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන්නේ ඇලෙන ස්වභාවයක් වෙන්න පුළුවන්, ගැටෙන ස්වභාවයෙම නොවෙන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධයි. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ දෙපැත්ත දකින්න එක මේක හරියටම කිව්වොත්. දෙපැත්ත දකින්න. සමුදය වය විපරිණාමය අවිපරිණාමය ඔය වගේ දකින්න පුළුවන් අපිට. දෙපැත්ත දකින එක. ඉතින් හොඳයි. එහෙමනම් අපි අදට අපේ සදාම් හම්බ නිමා කරනවා. දැන් උඟ දෙනෙක් භාවනාව පිළිබඳව මේ පොදු සාකච්ඡාවෙන් අමතරව පෞද්ගලික සාකච්ඡාව තුළදී බොහෝ දේ කතා බහ කරනවා. ඒක බොහොම හොඳ තත්ත්වයක්. ඉතින් එසේ කතා කිරීමෙන් අපිට ඒ යන ගමනට උදව්වක් උපකාරයක් කරගන්න පුළුවන්. ඒසේ සාකච්ඡා කිරීමෙන්. ඉතින් ඒක නිසා ඊයේ දවසෙත් පෙරේද දවසෙත් හුඟ දෙනෙක් මා සමග මේවා සාකච්ඡා කළා. ඒක හොඳයි. ඉතින් අපි ඉඩ තියෙන තියෙන විදිහට කතා බහ කරගෙන විශේෂයෙන් භාවනාවට පුහුණුවට යොමු වෙන්න මේ අද දවසත් හිට දවසත් අපි අනිද්ද තමයි නැවත පොදු සාකච්ඡාවට එකතු වෙන්නේ. ඉතින් මුගක්ම වැදගත් වෙන්නේ පුහුණුව තමයි. භාවනාවේදී. ඉතින් අපි කරන්නේ මේ මනස පැත්ත සකස් කරගන්නවා. ඒක සකස් කරගත්තම ඔය පටිකූල මානසිකාරය කරනකොට කරනකොට මනස අපේ නිසි තැනට එනවා. අර තියෙනවා අර වැරදි මානසිකත්වයන් අර බොළඳ අදහස් සමාජයේ විසින් දීලා තියෙන අර අමුතු ආකෘති ඌව බැහැර වෙලා යථා ස්වභාවයට අපි එනවා. ඇවිල්ලා යථා ස්වභාවයත් එක්ක කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා භාවනාවේ යෙදෙන්න පරියන්කේ වාඩි වෙලා ඉඳගෙන කරන්න පුළුවන්. එහෙම කරන්න සාමාන්‍ය ජීවිතය තුළ එහෙම කරන්න. මේ විදිහටම ඔය පටිකූලේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. නිකම්ම මෙනෙහි කිරීම විතරක් නෙවෙයි ඒකට මුහුණ දීම මෙතන විශේෂත්වය. ප්‍රතිවිරුද්ධ ස්වභාවය ආපුවාම ඒකට මුහුණ දෙන්න ඕනේ පලා යන්න බෑ. ඒකට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දීමේදී තමයි මේ අවස්ථාවේ තමයි කෙලෙස් උපදින්නේ. දුක් වෙන්නේ කනගාටු වෙන්නේ තරහ යන්නේ රණ්ඩු කරන්නේ අකුසල් කරගන්නේ මේ අවස්ථාවේ. ඒ ටික කරගන්න නැතුව මෝන දෙන්නයි ප්‍රතිවිරුද්ධ ස්වභාවයේ ආවම එහි සිහිනුවන උපද්ද ගන්න. ඉතින් අපි මේ විදිහට කටයුතු කරමු. ඒක තමයි පුහුණුව. ඒක තමයි භාවනාව. කුසලයේ වැඩිම කියන්නේ ඒක. හොඳයි එහෙනම් අද සදාමම අපි මෙසේ නිමා කරනවා වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට සහභාගී වී සහභාගී වුණු අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහින් වහන්සේලා අනුකුත් අපේ යෝගී ගිහි පින්වත් හැම දෙනාටම අපි අපගේ ගෞරවය සහ කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා එහිම අදහස් පළ කිරීමෙන් සාකච්ඡාව සාර්ථක කරගන්න උදව් වුණා. අනිත් ඇත්තොත් එහෙමයි. ඉතින් මේ අධ්‍යක්ීම් ගැටලු ආදිය ඉදිරිපත් කර ගැනීමෙන් අපේ සාකච්ඡාව තවදුරටත් සාරගර්භ වෙනවා. ඉතින් දායකත්වයේ දැන ලබා දුන්නු සියලුම දෙනාට බොහොම පිං. එහෙමනම් අපි සදාම් හමුව නිමා කරනවා. මේ සතිපට්ඨාන දේශනාව තුළින් අපි කරන මේ උතුම් සාකච්ඡාව සිහිනුවන වීර්යය දියුණු කරගෙන මේ ජීවිතයේදීම සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන් හැම දිනාටම අත්වලක් උපකාරයක් ආධාරයක් ශක්තියක් වේවා කියන උතුම් පරමාර්ථයෙන් අදිෂ්ඨානේ අද දවසේ සදාම් හමුවත් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.